පළවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාවේ ආධුනිකයෙක්. මෙම වැඩසටහනට සහභාගී වෙලා ප්‍රශ්න සාකච්ඡාවේදී ආනාපාන සති භාවනාව කරන විට අනිත් සිතිවිලි එන්නේ නැතිව කොන්සන්ට්‍රේෂන් කරන විදිය නිවැරදි භාවනා මෙතඩ් එකක් යයි වැටහුණි. මගේ ප්‍රශ්නය ආනාපාන සතිය වැඩිීමේදී ඇතිවන්නේ තවත් සිතිවිල්ලක් නේද? ඒ සිතිවිල්ලේ සමාධි නාසය සහ ආස්වාද ප්‍රාස්වාද කරන්න උදව් වෙන සියලුම රූප ඒ සිතිවිල්ලේ තියෙනවා නේද? මේ සිතිවිල්ලයි අනිත් සිතිවිලි වලුයි අතර වෙනස ආනාපානසති සිතිවිල්ල ඉබේම ක්‍රියාවට නම්වන්න පුළුවන්කම හා රාග, ද්වේෂ, මෝහ වලින් මිදී ඇති වෙනස නේද? පැහැදිලි කර දෙනමින් ඉලා සිටිවිත් එවන් කරන්නේ ඔය කියත්තට මේ පැහැදිලි කරන කාරණාට ඉස්සෙල්ලා රචනය පටන් ගන්න වාක්‍යයක් එච්චරම පිරිසුදු නෑ ඒක අසුද්ධ වෙන්න ඕනේ ඒ කියලා කියන්නේ මේ ඉතිවිලි අයින් කළා ආනාපානේ ම සමාධිගත වෙන්න කරන උත්සාහයක් කියලා එහෙම එකක් ඇත්තටම ඒක වැඩි පිරිසුදු කරන්න පුළුවන් වේදනාවේදී හිතවිලියේදී සද්දයේදී ඒ කොහොම තියේදී අපිට නැවතුම් පොලක් විදියට නැත්නම් මධ්‍යන්න රේඛාවක් විදියට බෙන්ච්මාක් එකක් විදියට ආනපන ගන්නවා මිස මෙතන සමා මේ සතිය මිස ආනපන සතිය මිස සමාධිය පිළිබඳව හිත යන්න දෙනකොට මම ළඟ තියෙන පොඩි බීචිකාවක්. සමාධිය පැත්තට යන්න වචනේ ගහගත්ත ගමන් ඒක මේ මේ වැරදි අදහසක් ඇති කරනවා. ඒ නිසා ඒකට හිතාගන්න සමාධියට ආසන්න කාරණාව තමයි මේ සතිය. අපි මෙතෙන්දී සමාධියට වැඩිය ඒ ආසන්න කාරණාගෙන සතියටයි වග වෙන්නේ. සතිය පිළිබඳවයි උනන්දු වෙන්නේ කොච්චර කිව්වත් දැන් මෙතන 100ක් ඉන්නවනම් 100 සැරයක් කිව්වත් සාමාන්‍යයෙන් අර බලලා දීකිට දාක්කි වගේ අදින්නෙම සමාධිය තමයි. ඒක නිකන් මේ සමාජයේ තියෙන බැහැියක් වගේ එකක් කියලා මට හිතෙනවා. ඉතින් ඒක නිසා සමාධිය හොඳ නැති නිසාත් නෙමෙයි. තමයි අත්‍යවශ්‍යයි. නමුත් ඊටත් වැඩි මූලික මට්ටමේ සතියක් ගැන මේ කතා කරන්නේ. ඒක පිරිසුදු කරගන්න දවස් 10 ඇති වේද කියන තරම් සැකයක් මට තියෙනවා. ඉතින් ඒ නිසා මේ පළවෙනි වාක්‍යෙම හදන්න ඕන. දෙක ඒ හිතවිලි සහ සතිය හිතවිලි සහ ආනාපාන අතර වෙනස හිතවිල්ල සම්පූර්ණ මනෝ විකාරයක්. ආනාපානෙ මේ කියන විදිහට ප්‍රත්‍යක්ෂණය කළ හැකක්. පිරිසිදු බලන්න පුළුවන් එකක්. ඉතින් ඒක නිසා අපි මේ මනස විසින් ඇති කරන දේ අපි කියන සංකල්ප කියලා. ඒ වගේම රූපාකාරයකින් නියෝජනය වෙන දේ ප්‍රත්‍යක්ෂය කියලා කියනවා. ඒ සමාධියට නම් ප්‍රත්‍යක්ෂ සහ සංකල්ප දෙකම පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතෙන්දි කරන දන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ පමණක්ම තියාගෙන සතිය වඩන්ඩ එතකොට මේ සතිය ඇති හැටි දැකීමට බොහෝම කිට්ටුයි. ඒක නිසා ඒක මේ ආනාපානේ වගේ දේක හිතවිල්ලකින් වෙන් වෙන ක්‍රමයේ තමයි <coughs> ආනපනේ මතත් හිතවිලි ඇති කරනකොට ඒක වෙනම කතාවක්. නමුත් ආනපනේ කියන්නේ අත්පනා අපිට ප්‍රත්‍යක්ෂණ කළ හැකි චර්යාවෙන් සම්පාදනය කළ හැකි භෞතික කෘත්‍යයක්. මෙතන මේ සතියට ඔබ උදව්කාර කරගන්නේ අන්න වගේ කායික ක්‍රියාවලියක්, උදාසීන ක්‍රියාවලියක්, අස්පනා අපිට දැකිය හැකි ක්‍රියාවලියක්. ඒක තියෙනකොට ඒ ප්‍රත්‍යක්ෂය තියෙනකොට ආස්වාස් ප්‍රසආසිත රාගේ පහළ වෙන්නේ නැහැ කියලා ටිකක් කලනකොට තේරෙනවා. අපි මේකෙක හිත ගියා නම් ඕනම දෙයකට හිත යන්නේ රාගය පහළ වෙලා ප්‍රේමංවා රාගංවා ඡන්දංවා කියන එකක් ඇතිව තමයි යන්නේ. මෙතන යොදන්න බැරි ආනපන භාවනාවක් වෙන්නෙම ස්වභාවයෙන් ආනපන රාගය පහළ වෙන්නේ නැති නිසාමයි. ඒ නිසා අපිට තද්දාව උදක් වෙනවා. ද්වේෂයක් කියන දෙයක්වත් නැහැ. මොකද අපි දැන් මනාපයෙන් හෝ අමනාපයෙන් හුස්මත් එක්කම තමයි ජීවත් වෙන්නේ. ඒසයිද ද්වේෂයක් නැත්නම් මේ වෙන දෙයක් නෙමෙයි ආනාපානෙමයි. මේ ආශ්වාස නෙමෙයි ප්‍රශ්වාසයමයි. මේ ප්‍රශ්වාස නෙමෙයි ආනාපානමයි කියනකොට මොහයක් තියෙන්න බෑ. සාතික වේලාවක් යනකොට තේරෙනවා මේ අධ්‍යක්ෂය කි උදාසීන වූ අස්පන අපිට තියෙන ප්‍රත්‍යක්ෂ කළ හැකි ආනාපානය නිසා මනෝ විකාරකත් නෙවෙයි ඉන්නේ. එක දෙක ආනපන ටික වෙලාවක් ඉන්නකොට හැරලා බලලා කියන්න පුළුවන් මේකේ ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් හටගන්නේ නැහැ. ඒක නිසා ওই කාරණා දෙක අස්පන අපිට දකින්න පුළුවන් ආනිසංශෝ දෙකක් විතරයි. තව ගොඩක් තියෙනවා. නමුත් මේ ප්‍රමාණය ඇති ආධුනිකයෙකුට දැනගන්න ඉතින් ඒක පිරිසුදු කරගෙන ඒ මතින් ඇති වෙන ශ්‍රද්ධාවෙන් ඒ මතින් ඇති වෙන විශ්වසනීය භාවයෙන් විඳට වඩා වැඩි වේලාවක් ආනපානයත් එක්කම සතිය ප්‍රත්‍යක්ෂ උත්සාහ කරලා බලන්න. එතකොට මේ කියන කාරණා තව තවත් ඔප්නැන් වෙනවා. තෙද ගැන්වෙනවා. දෙවන ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන මෙනෙහි කොට හිත උඩුකයට යොමු කරමි. එක වේලාවකින් පපු ප්‍රදේශයේ පිම්වීම හා හැකිලිම ප්‍රකට විය. ඒ දෙස බලා සිටිමි. පිම්වීම හැකිලිම ක්‍රියාවලිය දෙක අතර අවකාශය නිරීක්ෂණය කළ අතර පිම්වීම පටන් ගැනීමට පෙර ඇති අවකාශයේ අනෙකට වඩා වැඩි බවක් දැනින. ඒ අතර තුරේදී වඩා නැතුව එම අවකාශයේ සිට බලා සිටින විට පිම්බීම හැකිලිම දැනීම අඩු වී නිදිමත ගතියක් දැනේ. නිදිමත වරක්වා ගැනීමට නැවත පිම්බීම හැකිලිම නිරීක්ෂණය කෙරුණි. නැවත නිදිමත ගතිය ඇති විය. මෙය එකම පරියන්කේදී කීප වරක් සිදු වුණ අතර අවසානයේදී පිම්බීම හැකිලිම තුනේ විය. ඈතින් පෙනුණු පිම්බීම හැකිලිමත් සමග සමහර සිතිවිලි ඇති බව බවක් දැනුණා ඒවා මොනවාදයි අපහැදිලිය. සතිය පැවතුණි. අවසානයේදී සිතිවිලි අතර මෙය නිින්දක් නොවන බව සිතුනි. මෙසේ විනාඩි 5ක් 10ක් පමණ සිටින විට ශීඝ්‍රව සීම නාගලිය. උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. එතකොට අර ආස් පින්ඩි බැක්ටීරියම් බලන අදහසින් යනකොට අතිරේක ලාභයක් විදියට පේනවා. පිම්බීම හැකිලිමේ 100%ක්ම නිදහස් ස්වායත්ත ක්‍රියාවක්. ඒක තේරෙන්නේ පිම්බීම හැකිලිම අතරමැද තියෙන ස්තන දැකීමෙන්. එහෙම නැත්නම් මේ දෙක පැටලිච්ච වැලක් විදිහට පේන්නේ මේක පේනව නෑ. පැහැදිලිවම එකින් එක සම්පූර්ණ වෙනස් දෙකක් ඒක තේරෙන්න තමයි මැද තියෙන පරිච්ඡින්න අවකාශය පෙන්වන්නේ. ඒක ලොකු ජයග්‍රහණයක්. දෙක එහෙම කරගෙන යනකොට මැද අවකාශය සිද්ධි බහුල නැති නිසා කුප්පන ගතිය නැති නිසා නිදිමත ගතිය වැඩි කරනවා. අලස ගතිය වැඩි කරනවා. ඒකාකාරී ගතිය වැඩි කරනවා. බය ගතිය වැඩි කරනවා. අනිශ්චිත ගතිය වැඩි කරනවා. ඒ නිසා භාවනාවට අකමැත්තක් යෝගාවචරයට කාරණා විරහිතව වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාචරය ලේසියි හිතා ගන්න මේකට නිින්ද කියලා. මොකද නිින්දනේ භාවනා ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඉතින් ඒක භාවනා ප්‍රතිඵලයක් බව තේරෙන්න නම් අර නිින්ද කම්මැලිකම ඒකාකාරීකම තියෙද්දිම නැවත නැවත යොදවනකොට පේනවා ඔය නිින්දක තරම් බරපතල කමක් මේකේ පේන්නේ නැහැ ඒ වෙනුවට භාවනාවේදී විරාගය වැඩිනකමයි මේ පේන්නේ රාගය වැඩිනවනම් උනන්දු වැඩි විරාගය වැඩෙනකොට කම්මැලිකම වැඩි එතකොට මේ විරාගය වඩන්න තමයි මේ භාවනා කරන්නේ එතකොට විරාගය වැඩනකොට ඒ විරාගයට මූණට කියලා ගන්න එක තමයි අපි කරන්නේ උපදේශකම් තාන් සුද්ධ වෙලා නැත්තම් ඒකට කම්මැලි වෙනවා. අනේ භාවනා කරන්න බෑ, ඉඳගෙන ඉන්න බෑ. නිදිමත එනවා. අරහම අරු මේ අමාරු කියලා නිදහස කරනු දෙනවා. දැන් මේ යෝගාවචරය ඒක නැවත නැවත කිරීම හරහා තේරුම් ගන්න තියෙනවා මේ නිදිමත තිබුණට, නීරසකම තිබුණට, ඒකාකාරීකම තිබුණට වැඩි කොහොම හරි කරගෙන යන්න පුළුවන් කියලා යනකොට අන්තිමට නිදිමතේ බලය අඩු වෙන පටන් ගන්නවා. නිදිමතක් නෙවෙයි අත්‍තරම තියෙන්නේ එතන. නීරසකමක්. ඉතින් මේක ගොඩක්කල් භවනා කරපු ගුරුවරු කියලා දෙනවා මේකට කෙටි ක්‍රමයක් නිජමත එයි කියලා බලාපොරොත්තු වෙන්න කියලා. එතකොට එනකොටම දැනගන්නවා මේ නිජමත ඉන්නේ භවනා ප්‍රයෝජනයක් භවනා ප්‍රතිඵලයක්. ඒක බෑ එතකොට නිජමත කියලා කියන්නේ සිත සංගවි ගන්නවයි කියනවා. ඒකාකාරීකමයි කියලා කියනවා. විරාගය කියලා කියනවා. එතකොට රාගය ප්‍රේමේ ඡන්දේ වෙනුවට විරාගය ඡන්දේ වෙනුවට නැතිකම එන්න පටන් අරගන්න. ඉතින් මේක අඳුරන්න බැරි මොකද? අපි මේ සැප හොයාගෙන යන ගමනකට යන්න හදන්නේ. ජීවිතේ පුරාවට තියෙන සැප හොයාගෙන යන භවනාදීත් බලාපොරොත්තු වෙනවා. භවනාදී වෙන්නේ විරාගය පහළ වෙනවා, කම්මැලිකම පහළ වෙනවා, ඒකාකාරී පහළ වෙනවා. ඒක භවනා ප්‍රතිඵලයක් කියන්නේ කිය දවසේ ජීවිතේම ජයගත්තා. ඒකට පැමිණි දුක් පැමිණි රහයි කියන සිංහලෙන් වචෙන්ට අපි හිතුවා. පැමිණිච්ච දුක, එළඹිච්ච දුක, අස්පනාවිට දුක බෙන්දායි. මොකද ඒක යථාර්ථය, ඒක ඇති හැටි. අපි මෙතෙක් කල් කෙරුවේ ඒ එන දේ එන්නත් ඉස්සෙල්ලා අයින් කරලා එහෙම නැත්නම් අර භාවනා ප්‍රතිඵල වලට පයින් ගහලා එහෙම නැත්නම් භාවනා ප්‍රතිඵල වලට මුණට කෙල ගහලා ඒක උනතරවක් කරලා භාවනා කරන්න බෑනේ. හරියම අරුනේ. කී කියා নানা ආකාර අර පුංචි පුංචි කරුණු ලොකු කරලා තමන්ගේ තියෙන ධෛර්යය වට්ටගෙන භාවනා කමඨාන සුද්ධ කරගන්න නැතුව ලෑස්ති මනසකින් නැතුව යන්න ගත්තොත් මේක හැමදාම තින්කාරණ කිනා වගේ වෙනවා. ඒක හරකට ලින්දියේ බහින්න වෙන්නේ ඇතුළට. අපි ජීවිතේ කරන්නේ අපි ඒක තමයි කරාගෙන ඒක තමයි. මොනවා හරි එකක් වෙච්ච ගමන් මග ඇරලා යන්න හදනවා. මග ඇරලා යන්නට කවදාකවත් ජීවිතේ තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. නිසා භාවනා මේ භාවනා කෙනෙක් මම මෙතන ඇත්තටම අදහස් කරන විපස්සනා භාවනාව. විපස්සනා භාවනාවේ දුක්ඛමයි කියන්නේ. එනකොට මේක භාවනා ප්‍රතිඵලයක් මේකමයි විඳින්න ඕනේ. අද වෙන්න මම පොඩ්ඩක් විවේක ගන්න හිත හරි මේක තවදුරටත් විඳිනවා. තව ඉස්සරහට යනවා කියන යනකොට තමයි ප්‍රතිශක්තිය. ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය ටික ටික ටික ටික වැඩෙනවා. ඒක හරියට මේ භාවනා අරමුණේ ඉන්නකොට රාග ద్వේෂ මොහ නැහැ කියන එක තේරුම් ගන්න කල යනවා වගේ දවසින් දවස දවසින් දවස තමන්ගේ විසීමේ ශක්තිය වැඩෙන බව දැරීමේ ශක්තිය වැඩෙන බව තේරුම් ගන්නත් ගොඩාක් කල යනවා ඒක නිසා සතත අභ්‍යාසයේ දෙනික අභ්‍යාසයේ දෙන යෝගාවචරයට කමඨාන සුද්ධ උනේ නැතත් ඉදිරියටම යන්නේ කමඨාන සුද්ධ කිරීමෙන් කරන්නේ අර තව වැඩි විශ්වාසයක් ශ්‍රද්ධාවක් ඇති කරලා දීලා එයාට මේ මේ යාන්ත්‍රණය කියලා දෙනවා. මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ ෆෝමියුලා එකේ. මෙන්න මේ විදිහට වෙන්නේ tire පිටපස්සේ මේකයි වෙන්නේ කියලා කියලා දෙනවා. කියලා දුන්නේ නැතුණත් යන්න පුළුවන්. ඒකම තමයි මහබෝසාන් වහන්සේලා යන්නේ. අපිට කියලා දුන්නත් යන්න බෑ. මේ සැප හොයන ගතිය නිසා ඉක්මනට කරාරින්න ගතිය නිසා මේකට කියන චපලකම කියලා. වංචක භාවය. එහෙම නැත්නම් වංචනික ධර්ම වැඩ කරන නැත්නම් ෂටගති මායාවී ගති නිසා මේ ආරමුණ මේ පළවෙනිම තියෙන දුක්ඛ සත්‍ය පෙනීගෙන එනකොට අපි කියන ඕක එපා අපිට වෙන වෙන එකක් දෙන්න බැරිද කියලා. ඒ දුක්ඛ සත්‍ය දෙන්නන වෙනුවට චතුරාර්ය සත්‍ය තුන්වෙනි එක ඉස්සලා ගන්න බැරිද කියලා. පළවෙනි එක නැතුව. ඉතින් ඒ වගේ පිටිපස්සෙන් අත දාලා අල්ලන්න ගියාම අර කන්නාඩියෙන් එහා පැත්තේ අල්ලන්න හදන්නේ රිලව් පිටිපස්සේ ඉන්නේ කාද? දැකලා තියෙනවද නැත්නම් යන්න නිසන් වඩ කියලා බලන්න. කණ්ණාඩියෙන් බලලා පිටිපස්සේ ඉන්නේ කවල්ලන්න හදන. ඌට විරිටනවා. ඒක උඩරුත් විරිටනවා. ඉතින් දික්කටම රණ්ඩුව කණ්ණාඩියෙන් පිටිපස්සෙන් අත දාලා අල්ලන්නේ. ඉතින් මිනිස්සයා කියන සතා කිසිම දවසක දන්නේ මේ පැමිණිච්ච දේ බාර ගන්නව වෙනුවට එහා පැත්තෙන් අත දාන්න හදනවා. ඉතින් ඊට පස්සේ ඉතින් අර ඉලවට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. තමන්ගේම පිළිමිකුවත් එක්ක නටන එක විතක්කා. මේ නටන්න පිළිබිඹුවක් එක්ක නැත්නම් තමන්ගේ තකතිරුකමත් එක්ක තමන්ගේ මෝඩකමත් එක්ක තමන්ගේ වංචනික ගතියත් එක්ක තමන්ගේ ෂට ගතියත් එක්ක තමන්ගේ මායා ගතියත් එක්ක තේරෙන්නේ නැහැ ඒ නිසා භාවනාදීන මේ නීරසගත කම්මැලි ගතිය ප්‍රධානම භාවනා විශේෂම කියනවා විවසනා භාවනට හැරිච්ච බවට තියෙන පළවෙනිම ලක්ෂණ තමයි ඔය නුරුස්නා ගතිය ඒකට ප්‍රේම කරන්න කියන දවසේ මායත් මායටත් මුකුත් කරගන්න බෑ අපි කරන්නේ ඒක එනකොටම අඬාවෝ ගන්නවා, කෑකොස්සම් ගන්නවා, නටනවා. ඒකට පෞරුෂත්වයට රැටෙනවා. අදිෂ්ඨාන ශක්තිය කැඩෙනවා. චිත්ත ශක්තිය කැඩෙනවා. එනිසා මේක කාවෙන එකයි තියෙන්නේ. මේකේ මේ එහෙම උපදෙස් දෙන්නේ නැතුව Tamanට මේක තේරලා තියෙනවා. තේරලා ඔය කියන්නේ නිදිමත හරහා යන්න පුළුවන් එකක් බව වාක්‍ය දෙක වාක්‍යයක් ලියවිලා තියෙනවා. ඒක බොහොම සතුටින් පුළුවන් කාරණාවක්. ඊළඟ ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ හවස මා පරියන්ක භාවනාවේ යෙදී මිනිත්තු 5-10ක් විතර ගතව යද්දී මගේ මුළු ශරීරෙම රත් වී මොහොතෙන් දහඩිය පිටවීමට පටන් ගත්තා. මගේ සංවලින්ද වාල්ුවක් පිටවී යන්නස්සේ දැනෙන්නේ දැනෙන දැඩි අපහසුතාවයකට පත්ව සිටියා. ඒ ගැන නොසිතා විකටම ආනාපානයේ යෙදී සිටියේ. මේ තත්ත්වයේ මිනිත්තු 5ක් 10ක් පමණ පවතිනට ඇතැයි සිතමි. භාවනාවේදී ඇතිවන යම් සිදුවීම් චිත්ත උපක්ලේශයක්ද නැත්නම් භාවනාවේදී භාවනාව අංගවන සත්‍යයන්යි කරුණාවෙන් පහදා දෙන්න. ප්‍රශ්න දෙක. ඊයේ පරස පරයන්ක භාවනාවට පිවිසූ සුළු කාලයක් තුලම ගොරෝසු ආනාපානයෙන් මිදී සියුම් ආනාපානයෙන් පිවිසුණු මාහට ඒ දෙක අතර වෙනසක් දැනෙන්නට විය. පෙරමින් අපහසුතාවයකින් තොරව සිත සංසුන් සත්වයකට පත් වී ඇති බව පෙනෙනි. ඒ සමග පිටිවිද වරින් වර පැමිණියත් ඒවා මැඩ පවත්වාගෙන ආනාපානයටම සිත යොමු කළෙමි. එවිට මගේ ශරීරයේ වම් අතට පිටිරෙන්ට සුළු වශයෙන් දැනී යන බව දැනින. ඒ සමගම පිටිවිදෙනට විය. මා එවිට ඉන්නේ නිින්ද වැනි සත්වයක බවත් එය හදා ගන්නට ගිය විටදී එම තත්වයෙන් දෙහි නැවත ආනාපානෙට සිත එන බව පැහැදිලිය. කරුණාවෙන් මේ තත්වයෙන් නිස්සත්වයෙන් නිදීමට විසඳුමක් ලබා දෙන්න මෙන් කෘත කෘතගුණ වෙයි. ඔබ වහන්සේ තේරුම් ගන්නයි. කොමික පළවෙනි එකේ ලියලා තියෙනවා මේක භාවනාවට බාධාවත් නැත්නම් භාවනාවේ ප්‍රතිඵලයක්ද කියලා භාවනා අංගයක්ද කියලා. ඉතින් කෙටි උත්තරේ කියන්න තියෙන්නේ භාවනා අංගයක් තමයි. භාවනාව හරියනකොට තේින පළවෙනි ලකුණ තමයි ඒ විරාගයේ පහළ වෙන්න පටන් ගන්නවා. එනතන නීරසකම් පහළ වෙන්න පටන් ගන්නවා. ඒක දැනගෙන ගිය එකනට ඒක ලොකු ජයග්‍රහණය නොදැන ගිය එකනා භාවනාවෙන් නැගිටලා යනවා යන්නේ. දෙක ඒකේ එදා ජයගත්තට පහුවෙන්ද වෙන ක්‍රමයකින් ආයවිල ඔළුව දානවා. මේ द्वේෂය මේ ඔක්කොම එන්නේ द्वේෂ පදනමේ ද්වේෂය තියෙනවා නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම, බය ගතිය, අනිශ්චිතතාවය, අසන්තුෂ්ත භාවය ගොඩක් ප්‍රශ්මුණු තියෙනවා. දැන් අපි එක දවසකට මේ බය කියන කතාවට පහුවෙන්නට අනිච්චිත භාවය හරහා අපි වැටෙනවා. හැබැයි අර එදා ජයගත් එකේ සතුටුදායක කාරණකුත් හිතේ තියෙනවා. මේ ඔක්කොගෙම විශ්මුණු දකින්න ඒ ඔක්කොම විශ්මුණු තියෙන ද්වේෂය හරහා. එහෙම නැත්නම් උෂ්ණගතය කියන තනි වචනෙන් කියන්න පුළුවන්. ඉතින් යෝගාචර එක දවසක් ගියාට පස්සේ ඒක විදි කරපේනවා. අනිත් දවසේ තව විදි කරපේනවා. අනිත් දවසේ තව විදි කරපේනවා. ඒක කිලවරක් කරගන්න බැරි තරම් මහා කිල්ලෝරක් කරගන්න තරම් මේ ද්වේෂයේ වෙස්මුණ තියනවා කියලා එහෙම නැහැ. යම් මට්ටමට ගිය ගමන් තමයි විශ්වාසයක් පහළ වෙනවා ඔබ මොන වෙස්මුණ දාගෙන ආවත් 18 තන්නේම නැගන්නේ එක බිනියක්. මොන විතරයි වෙනස් වෙන්නේ. කෝලමාට අඳන්නේ මහදීරයකට අඳන්නේ හිරි මස්සිනට අඳින්නේ සීරම අඳින්නේ එක බිනියක්. එක වේදිකාවේ 18 තන්නේ දෙකම එන්නේ නැහැ. එකම තමයි එන්නේ. ඉතින් මුළු රැය තිස්සේ බලන්න වෙනවා. ඒක නිසා මේ එනේ කාට වුණ දෙනකොට ඊගායක ඌ ගිහිල්ලා වෙන මොනක් දාගෙන එනවා. ඒත් ඒකම තමයි. ඒක තේරුම් ගත්තට පස්සේ පේනවා අපේ හිතේ චපල ගතිය, මායාකාරී ගතිය, ෂට ගතිය නිසා අපිට කරන්න තියෙන මොකාවත් එකම දේ මේ භාවනාවේ ප්‍රතිඵලය නිසා එහෙම නැත්නම් මේ මන්ත්‍රේ හරිය නිසායි මේ යකා නැගිටලා ආවේ. මන්ත්‍රය නම් යකා නෙද්දුන. එන්න බෑ යකා ආපු ගමන් ඉන්නේ පරල වෙන එකනේ. ස්වභාවික ඇසිරීම නැහැ. යකා ආවනම් ස්වභාවික හැසිරීම නෑ. ඉතින් ඒකකොට දැන් අපි කොට්ටෝරුවයි කියලා කියනවා කොට්ටෝරුවා කියලා කියන්නේ ඒකට ආතුරේ උපස්ථාන කරන එක හලවකම් වගේ කාට කියන්නේ කොට්ටෝරුවා. හරිද? හරිද? අද නැති ප්‍රශ්නයක් නෑ. දැන් මේ යකාට මන්ත්‍රේ ජප කරන යනකොට යකා බය නේ පරිල වෙනකොට කොට්ටෝරුවා දුවන්න ගත්තොත් මොකද වෙන්නේ? මතරවන මතිරිල්ල හරන යකපරල වෙනවා. යකපරල කියන්නේ ආතුරය මේ මේ ගුරා ඉතින් ඔළුව වනණ්ඩයි පොල්මල හොල්ලණ්ඩයි ඉතින් දඟලන්න පටන් ගන්නවා. ඒක කොට්ටෝරු අයින් දොන දැනගෙන. කොට්ටෝරු දුවන්න ගත්තොත් තොවිල් කටලා ඉවරයි. ඉතින් ඒක නිසා අපි මේකට ලෑස්තිලා යන කෙනාට යෝගාවචරය කියනවා. වෙන කටට වෙන්නමක් තමයි කියන්නේ. යෝගාවචරය කියන්නේ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මාරු වෙනවා එක එක යකා එක එක වෙලාවට එනවා. ඔය මහා දෙයියමක් නැට්ටකොට විලායෙන් වෙලාට වෙලාවෙන් වෙලාට එක එක එක එක එක එක ආයෙනවා ඒ මන්ත්‍රවල මන්ත්‍රේ හැටියට. ඒ ඔක්කොම බොරු. ඒ සියරම බොරු. ඉතියාර යකා වැලේ ඉන්න මනස මොකද ආපු මිනිසුන්ට පෙන්නට දෙයක් තියෙන්නත් එපායි. ඉතින් එක එක જાති සෙල්ලම් දානවා හුද්දට වීලා නටන. මොකක්වත් නැති සූරායකා තමයි අන්තිමට මිනිහා. ඉතින් ඒකට කියන්න තියෙන මේ යකා පරල වුණා කියන තොවිලේ හරි. මන්තරේ හරි. ඒ ආතුරයට ඒකෙන් තමයි හනිපෙන්නේ. ඉතින් අපේ කට්ටිය පරල වුණාට පස්සේ දුවනවා. මෙහෙම කරන්න බෑ අපිට දුක අවබෝධ කරන්න ගිහිල්ලා දුකත් එක්ක බෑ දුක නැතුව යන්න ඕන දුක අවබෝධ කරන්න. ඉතින් එතකොට ඉතින් හැමදාම ගුරුවරු මාරු කරනවා, භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා, කමඨාන මාරු කරනවා. හැමදාම හොලිවුඩ් එකේ අර ඥාන පිරිමි මාරු කරන්නේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. හොලිවුඩ් නැටුමක් නටන්නේ දැන් නැතුනේ. දන්නවනම් පැමිණි දුක් පැණි රායි කියන වචනේ බොහෝමත්ම සරලයි. මම කියන්නේ සරල වුණාට ඒක පුංචි දෙයක් කියනවා කියලා. මේක නිසායි සිංහලයා අභීත જાතියක් වශයෙන් ලෝකේ නැගී හිටියේ. Taman වෙත පැමිණ කිසිම දුකකට කරෑදී නැහැ. මේ දැන් කාලේ ඉන්න සිංහලයා ගැන නෙවෙයි මම මේ කියන්නේ. දැන් තියෙන සිංග්ලිෂ් කට්ටිය ඉන්නේ. මේ තරිම සිංගල කට්ටිය නේද දැන් ඉංග්‍රීසි කරලා තියෙන්නේ. මේ සිංගලකමේ තියෙන්නේ මොකාවත් එන්නේ ඒක හේතුඵලයක් ඇතුවයි. මම ඒකට මොන දෙනා මිසක් එන මිනිහත් එක්ක රණ්ඩුවක් නැහැ. ඌ එන තාලෙට උත්තර දෙනා මිසක් ඒ ඌ භූතයා විතරයි ඌ දූතයා විතරයි එන දෙයට මොන දෙනවා. එතකොට භාවනා හරිම හරිම ලේසියි මොකද මට මං මේ මේ භාවනා කාලේ ඉඳපු නිසා ජීවිතේ ගත කරපු නිසා වන්දනා කරලා පැය ගානේ ප්‍රතිඵල තියෙනවා. කිසි කෙනෙක් මේක ප්‍රතිඵලයක් වශයෙන් බාර ගන්න කරන්නේ. ඒගොල්ලෝ හිතන මේ භාවනාව වැරදිලා. නැත්නම් මේ ග්‍රහ දෝෂ වෙනස් වෙලා. එහෙනම් දැන් ඍතුගුණ වෙනස් නැත්නම් වාපිත්‍යෙන් කෙපිලා. එහෙම නැත්නම් මොකක් හරි අල්ලංග ගෙදර කෙනෙක් ඕනියමක් කරලා වෙන්නේද කියලා හිතනවා. ඒක තමයි කමඨාන් සුද්ධ කරන්නේ නැතුව භාවනා කරන්න ගියාම වෙන්නේ ඒකයි. භාවන හැම ප්‍රතිඵලයක්ම නුහුරට කියනවා. ඒක නිවෙලා ඒව නොයන භාවනා ක්‍රමයක් ඉල්ලනවා. ඉතින් ඒ වෙනකොට අයිස්ක්‍රීම් කන්න පුළුවන්, චොක්ලට් ගන්න පුළුවන්, පකඩ වගේ දේවල් කකා ඉන්නකොට මොකක්වත් දෙන්නේ නැහැ. භාවනා කරුවොත් නෑ යකාරි වෙනවා. මේක දෙල්ලමක් නෙවෙයි. ඒ සතිය පිහිටෝලා එක පැය ගානයි පරල වෙලා එනවා යකා. දන්නවනම් මුත්‍රාජන කියන දවස් හතෙන් වැඩේ කරගන්න පුළුවන්. පතර දැම්මොත් පතර දාන්න දාන්න භාවනා ප්‍රතිඵල පහ වෙනවා. ඒ නිසා මේ ඉදිරිපත් කරලා තියෙන විදිහට දෙවෙනි දවසේ ඒහා සමාන දෙයක් මුල් දෙවෙනි කොටසේ රචනය පටන් ගන්නේ ආස්තිකව ඉවර වෙනකොට කියනවා ආයසරයක් අර වගේම මොනවදෝ ලක්ෂණ වගේක් පහළලා එනවා කියලා. ඒකටත් අරකමයි ක්‍රමයේ ඒ ඔක්කොටම පසුබිම් තියෙන ද්වේෂයිසිකේ. පැමිණෙන දේ හරහා යගියේ නැත්නම් එදාට ගේම පරාදයි. ඒසයි ඉදා වෙන්න පහුවෙන් දැරි අදහමත අදහගෙන යන්න ඕන දැනගෙන යන්න ඕන මේක හරහා යෑම විනිවිද දැකීම තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඔය එකකවත් මෙහෙම මේ බික්කයක් වගේ එකක් නෑ එහි දැල් තියෙන්නේ. නිකන් දැලක් වගේ එකක් තියෙන ඕන තරම් ගන්න පුළුවන් කෑස්. ඇස්වල තියෙන ඕන අනන්ත තරම්. ඈතින් ඉඳලා බය වුණොත් අපි උත්සාහයක් කරන්නවත් නැහැ. මම හරහා ගියන් බලනකොට වදින දෙයක්වත් නැහැ. ඉතින් ගියාට පස්සේ තේරෙනවා යක ආවද යකව කියන තරම කළු පාටක් නෑ ලොකු දත් ඇත්තෙත් නෑ රතු වෙච්ච ඇස් ඇත්තෙත් නෑ ඔක්කොම නිකන් මේ සිංහලයට කිව්වේ පොතේ යක්ෂ જાතිය කියලානේ අපි ඔක්කොම යක්කෝ නාගේ යක්ෂද කියලා අපි මේ යක්ෂයෝ ඉතින් අපිටත් එනං බය වෙන්න බය කේක. බෝරු. එයිසල ඇස්චින බලාගෙන යන්න. ලැස්තිලා යන එකට විතර බුදුජානක කියන්නේ මේ මොකට ලැස්තිලා යන විතර අභීතකමක් ජීවිතය ඇත්තෙම නෑ. ඒක තමයි වෛද්‍ය විද්‍යාවේ අපි ඔය මේ එන්නත් කරනවා කියලා කියන්නේ. ප්‍රතිදේහ පොඩක් දීලා තියෙනවා කියලා කියන්නේ ඒ විෂ බීජ පොඩක් දෙනවා. දෙන පස්සේ ඇඟේ ප්‍රතිය හදාගත්තට පස්සේ ලෙඩ හැදෙන්නේ නැහැ. එන්නත හොයාගත්තට පස්සේ වෛද්‍ය ශාස්ත්‍ර විශාල ප්‍රතියක් ආවා. බුදුජානනාංශ කිව්වේ සීලය සද්ධාවත් සතියත් කියන තුنين ඇතුව මේකට ලෑස්තිලා යන්න. ලෑස්තිලා ගිහිල්ලා ලෑස්තිලා ගියමින් එක් බලන හැටි. ලෑස්ති වෙන්නේ නැතුව ගිය මිනිස්සු බලන හැටි බලනකොට 100 100ක් වෙනස්. එනිසා මේ වෙනකොට සාමූහික භාවනා කරනකොට තියෙන ලාභය තමයි. මේ එක්කෙනෙක් ඒක සාර්ථක වෙලා දෙන ප්‍රති උත්තරේ නැත්තම් කමටහන් වාර්තාව අනික් අයට හිතා ගන්න පුළුවන් මෙන්න මේක වෙන්න ඇති මම කරන්න ඕන කියලා. තනියම කරනකොට ඒක තනියම කමටහන් සුද්ධ කරනකොට ඒක තව කෙනෙකුට තව එකක් උදව් වෙන්නේ නැහැ. ඒක නිසා මම හරි කැමති මේ පොදු කමටහන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට මේ පැත්තක ඉන්න කෙනාට තමන් වෙනින් ප්‍රශ්නෙත් ඇහෙන උත්තරත් ලැබෙන දෙකම ලාභයි. අපි යනවා ඊගා ප්‍රශ්නයට. අන්තර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ආරම්භකර සිට වේලාවකින් ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ කෙටිවන බව පෙනේ. ඉන්පසු කෙමෙන් කෙමෙන් ආශ්වාස ප්‍රශ්වාස සියුම් වේ. අනතුරුව නොදැනී යාමට පටන් ගනී. එවිටම වායු ධාතුව ප්‍රසාරණය සහ සංකෝචනය වන ආකාරයටම ආකාරයට හැකිලිම පිම්බීම දැනෙන්නට පටන් ගනී. ඒ මගේ දැස්වල ඇස්වීම ලංවීමක් ලෙස දැනේ. අනතුරුව මේ ධ්‍යාන නැති වී යයි. මෙම හැකියීම දිගහැරීම දැනීම භාවනාවේ ප්‍රතිඵලයක්. ඒකෙන් අර අපි ආනාපානේ කියන එකම නැත්තම් හුස්මටම හිත තියාගෙන යනවා නම් ඒකට කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. සමුදීරණ ඇදෙන ගතිය, හොලවන ගතිය, සහ දරණ ගතිය තමයි වායව ධාතුවේ ලකුණු වශයෙන් පෙන්නලා තියෙන්නේ. යමක් දරාගෙන ඉන්නේ වායව ධාතුව. ඒක හරි බුදුම හිතෙනවා කියනකොට ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා වායෝ ධාතුව ජල ජලය දරාගෙන ඉන්නවා ජලයේ තමයි ඝණය තියෙන්නේ. ඒක නිසා මුළු පොළොවම තියෙන්නේ වතුර ජලය වාතයක් උඩ වාතය උඩ තියෙන ජලය පාවෙමින් තමයි පොළොව තියෙන්නේ කියන්නේ. ඉතින් ඒක අපිට අනිත් පැත්තයි අපිට හිතෙන්නේ පොළොව උඩ වතුර තියෙනවා වතුර උඩ වාතය තියෙනවා කියලා තමයි සාමාන්‍ය මනසට තේරෙන්නේ. නමුත් සර්වඥ දේශනාව තියෙන්නේ සියල්ලම තියෙන වාතේ. වාතය උඩ වතුර තියෙනවා වතුර උඩ තමයි පොළොව පාවෙන්නේ. භූ ජලාර්ථ ගෝලයේ උඩ තමයි භූවර්ථ ගෝලයේ තියෙන්නේ. මුළු එකම තියෙන්නේ අවකාශයේ. ඉතින් ඒක සමස්ත වශයෙන් බලනකොට එහෙම තමයි. අපි දන්න විදිහට ජලයේ උඩ වතුර පොළොව උඩ වතුර තියෙනවා වතුර උඩ වාතය තියෙනවා. ඒ වගේ බැලුවත් මේ වායෝ ධාතුව තියෙන ධර්ම ගතිය. උද්දීන සමුදීන ගතිය, පුම්බන හකුරන ගතිය. ඉතින් ඒක පෙන්නන ප්‍රකටම දේ තමයි හුස්ම. හුස්මෙත් මැද කොටසේ විතරයි ඔක ප්‍රසිද්ධ. ආශ්වාසයේ මැද තමයි උඩට නාස්පුඩු පුරවාගෙන පුම්බාගෙන යන ගතිය තියෙන්නේ. නමුත් ආශ්වාසයේ මුල ගත්තොත් ආශ්වාසයේ අග ගත්තොත් ඒක ඊටාම තුනි. සියුම් කෙසෙල් දැල්ලක් වාගේ ඊටාම තුනි. හැබැයි ක්‍රියාව රකමයි. යම් වෙලාවක උස්ම ආශ්‍රය කරනකොට ආශ්‍රය කරනකොට අර මැද තිබුණු ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන වායෝ ධාතුවේ ක්‍රියාකාරකම් හිමීට තුනී වෙලා තනුක වෙලා පටන් ගන්නෙදී සහ නිම වෙනකොට මේ ආශ්‍රයෙන් මුල සහ අගට යනකොට ඒ වගේ තියෙන සියුම් භාවය වැඩි වෙනකොට හිතේ සංවේදී භාවය වැඩි වෙනකොට වෙන හැම සෛලයක් සෛලයක් පාසාම මේක ඇකිලිමින් දිගෑරෙමින් තියෙනවා ඒ වයිදි තමයි වසා ග්‍රන්ථි වල තියෙන නිර්නාල ග්‍රන්ථි වල තියෙන ශ්‍රාව ඇතුළට සහ පිටතට යන හැම ශෛලියක්ම මේ උෂ්ම වගේම වෙනස් වෙනවා. එතකොට පිම්බීම හැකිලිමත් වෙනවා. එතකොට මේ අත් දෙකක් ලං වෙනවා ඈත් වෙනවා. එමෙ හැම දෙයක්ම හැම අංශුවක් පාසම මේ වායෝ ධාතුවේ මේ කම්පණය යනවා. අර සියුම් භාවයට යනකොට යනකොට තියෙනවා නාසිකාග්‍රේ විතරක් නෙවෙයි. ඒ ක්‍රියාවලියේ අනුබලපෑ මුළු ශරීරය පුරාම යනවා. ඒතකොට තමයි තේරෙන පටන් ගන්නවා මේක නිකන් අර පෙනහල්ල වගේ හුස්ම ගන්නකොට ඈත් වෙනවා, තද වෙනවා කියන එක ශෛලයක් ශෛලයක් පාල්දෙන. ඒතකොට තමයි ජීවත් වෙන බව වැටහෙනවා. හැම ශෛලයක්ම හැම ස්නායුවක්ම හැම ලේනහරයක්ම හැම ඇටයක්ම මේත් එක පුංචි පුංචි කම්පන චංචල වගේක් වෙනවා. ඉතින් ඒ ටික තේරෙනකොට පේනවා මේ මොලේ හැම වෙලාවෙම හැම ශෛලියක් එක්කම ගනුදෙනු කරනවා. විශාල මේ ඇතම 26කට තෝරද වැඩි දිග වයර් වයරින් එකක් මේක ඇතුලේ තියෙන්නේ. ඒක අරහ තමයි මේ අපි ගණන් ගත්තේ නැති වුණත් හැමතැනක වර්ධනයක් වෙනවද තුවාල වෙලා තියෙනවද ඔක්කොම මොලෙත් එක කටයුතු කරනවා. ඉතින් මේක නෑ අපි අතීතේ ඉන්නකොට අනාගතේ ඉන්නකොට අපි මේ උත්තරම ක්‍රියාවලියට අත දෙන්නේ නැහැ. අපි ඉන්නේ මේ වෙන කෙනෙක් ගැන හිත හිතා වෙන තැනක් ගැන හිතේ. ඉතා තියෙන අනාගතේ මේකට ගියොත් එක දවසම පේන්නේ නැහැ. ගොඩක් කල් ඇසුරු කරනකොට ප්‍රකටම තැනින් පටන් අරගෙන තාම සියුම් දක්වා යන්න පුළුවන් ඒක හොඳට දකින්න කෙනාට තමන්ගේ ශරීරයේ යම් තැනක අක්‍රමිකතාවයක් වෙනවා නම් අර උගාත්ම සියුම් තැනට බැසලා පස්සේ පේනවා මෙන්න මේ මේ තැන් වල ආතතිගත වෙලා තියෙනවා. මේ මේ තැන් වල එකතු වීම වෙලා තියෙනවා. මේ මේ තැන් වල අඩු වෙලා තියෙනවා කියලා මේ ඒව පිළිබඳව දැනීමක් එන්න පටන් ගන්නවා. ඒ දැනීමමයි උත්තරේ. දෙදේ සනීපෙන්නේ දාට. ඒක දන්නේ නැතුව දොස්තර දැනගත්ත ස්පෙෂලිස්ට් දැනගත්ත කාරියන්නේ. තමන්ගේ හිත එතෙන්ට යන්න ඕනේ. ඒක සුවසේවාවක් යන්නේ. ප්‍රෝබ් එක ගිය ගමන් ඒ ඒතකොට වේදනාවක් තමයි දැනෙන්නේ. ඒ වේදනාව කියන්නේ සෝවියම් පටන් ගන්න කියලා. ඉතින් අපි වේදනා නාශනය කරනවා කියලා කියන්නේ සෝවියම නතර කළා දානවා. ශරීරයෙන් එතෙන් යවලා තියෙන විශේෂ මෛත්‍ර කාර්යයට කන පැලෙන්න ගහලා එළවල දාන වේදනානාශක දීලා ඉති ඉවරයි ඒ ශරීරෙ දෙන්න ගන්න එතකොට එයා ඒ හැම තැනම අලුත් දෙයක් කිරීමේ වැඩ පිළිලක් කරන නිසා යම් තැනක භවනාදී වේදනාවක් ආවනම් ශිරදේව දුකට වැඩියා කියලා හිතාගන්න කියලා සුවවීම පටන් අරගන්න එතකොට වේදනාවේ තියෙන එකක් දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කිරීමේ ආධ්‍යාත්මික වටිනාකම තියෙනවා දෙක සුවසේවාවකට උදව් කරනවා තමයි. තුන දැරීමේ ශක්තිය වැඩෙනවා. අපිට කොච්චර දෝ දරා ගන්න පුළුවන් දේවල් අල්ලපු ගෙදරට කෑ ගහන්න පටන් ගන්න කියාපාන්න පටන් ගන්නවනේ කෙන්දිරි ගන්න පටන් ගන්නවනේ. මේ හැම එකකම වෙන්නේ වැඩෙත් කරලා බාල්දු වෙනවා තුච්ච තත්ත්වයටපත් වෙනවා. දැන් මුවින් මුවින් නොබැන නිකන් ඉන්නේ. ඔය අපි කියන අපි කාටද ගිහිල්ලා දුකක් වේදනාවක් කියනවා ඒ අහන එක ඊට පෙරි දුකක් ඉන්නේ. ඉතින් ඌ කොහොමද අපිට උදව් කරන්නේ? අපි මේ මඩවලක ගත වෙලා ඉඳලා තව කෙනෙක් ඇඟේ ඉල්ලුනොත් එහෙම ගොඩ එන්න කියලා ඒක අයට යනවා. එතකොට මම කිව්වා තව කෙනෙක් කුසන්න කියලා ඒකත් යට යනවා. අපි ඔක්කොම ඉන්නේ මඩවලක. කාටද පුළුවන් තව කෙනෙක් සූ කරන්නේ? එකම දේ තියෙන්නේ අර වේදනාව දිගේ හොඳට වහින්න අරින් කියන පල්ලයට. ඒතර මේ වායෝ දහතු ක්‍රියාකාරීත්වය ඒ උද්දීර්ණ සමුදීර්ණ ක්‍රියාවලිය දැරීමේ ක්‍රියාවලිය සෛලයක් සෛලයක් පාස තේරෙන්න ඒක සර්වචන්සේ දේශනා කරනවා මේ චංකි සූත්‍රයේදී කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති කියලා මේ සත්‍යය අවබෝධ වෙනකොට කයමුත් සාක්ෂි වෙනවා ඒකට. හැම තැනම බලාකුලක් වගේ තේරෙන්න පටන් ගන්නවා මේ හැම තැනම පිළිබඳ අවබෝධය මේ මනුස්ස අත්පටිලාභය තේරෙනවා තමයි. ඉතින් ඒ නිසා ඒ සංවේදී භාවය එනකොට එක දවසකින් එන්නේ නැහැ. අද කරපු එක තියාගෙන හෙට යනකොට තව පොඩ්ඩක් යහකට. ඊගාදස්සේ තව පොඩ්ඩක් යහ. ඊගාදස්සේ එන්නෙම නැහැ. ආයෙ යනවා. එහෙම එහෙම ගිහිල්ලා මුළු සර්කිට් එකම තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන්න පටන් ගන්නකොට ළඟ ඉන්න එකනත් තේරෙන්න පටන් ගන්නවා. තමන්ගේ කොහොමදවල තේරුණාට පස්සේ ඒක තේරෙන්නේ ඉතින් මගේ කයම තමයි අනිත් කෙනාටත් තියෙන්නේ. අපි හිතුවට මේ වෙනස් අපි සිංහලේ ඒගොල්ලෝ දෙමළ සුදු කට්ටිය මේගොල්ලෝ කළු කට්ටිය කියලා ඊ බොරු කතා. ඒ ඔක්කොම තියෙන්නේ අභාවිත මනසට විතරයි. භාවිත මනසට කියලොත් මනුස්ස ශරීරය තමයි කාටක් තියෙන්නේ. ඒකට ඕනම කෙනෙකුට වෙන දේ මට වෙච්ච දෙයක් මට තේරුම් ගන්න පුළුවන් හැබැයි ඒකට ඉස්සෙල්ලා Tamange ශරීරේ දුරට අවබෝධ කරගන්න ඕනේ ඒ සඳහා අත්‍යවශ්‍ය දේ තමයි තමන තමයි මෛත්‍රී කරගන්න ඕනේ. අපි ළඟ ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. අපේ හිතනවා අපේ මෛත්‍රිය තියෙන්නේ නෝනගේ මෛත්‍රිය තියෙන්නේ මහත්ය ගාව කියලා ඒගොල්ලෝ හිතන්නේ. මහත්යගේ මෛත්‍රිය තියෙන්නේ නෝන ගාව. එහෙම නැත්නම් මේ දොස්තර ගාව. එහෙම නැත්නම් මේ අතන මෙතන කියලා ඒ තමන් ඒ කියන්නේ තමන්ගේ ශිල්ප දන්නෙත් නැහැ තමන්ගේ ශරීරය පාවිච්චි කරන දන්නෙත් නැහැ සරුවචන් වහන්සේ විතර එහෙම දැනුම තියෙන වෙන කිසිම කෙනෙක් ලෝකේ නැහැ දෙසියක් පහළ පුරුෂ ලක්ෂණ 80 ව්‍යඤ්ජන සහිත මහා පුරුෂයෙක් වගේ ਸਰවඥංශය ගත කරන්නේ ඇත්තු 16ක ශක්තිය තියෙනවා හැම වෙලාවෙම දවසේ මෙච්චර වෙලාවක් ශරීරය නඩත්තුට ගත කරනවා ශරීර පරිජග්ගණය කියලා ඒ කරලා තමයි අනික වැඩවලට යන්නේ ඒක හදාත් වෙනස් කරන්නේ කාලසටහන කවදාකවත් වෙනස් කරන එක ශරීර සෞඛ්‍යය පවත්වාගෙන යන්න අවශ්‍ය ටික ඔක්කොම ඒකයි අපිට දරුවචන්සේ පෙන්වන ආදර්ශයන් අනුව සතහට වෙන බව දුකට වෙලා ගන්න. එහෙම නැත්නම් සල්ලක්ෂය කියලා කියනවා අක්ෂි වෛද්‍යවරයෙක් කියලා කියන මුතු ගන්නවා. ඇහි තියෙන සුද පව කපන්න පුළුවන්. සිව් නමුත් අපි අද බුදුහාමුදුරුවෝ පැත්තක තියලා කොහෙදෝ ඒවා දාන්න පටන් ගන්නවා. ඒ අදහන හැම වෙලාවකම කරන්න බෑ අපට. නමුත් කියන්න වෙනවා බුදුහාමුදුරන්ට නිග්‍රහ වෙන්න. එච්චර ලස්සන අංග සම්පූර්ණ උත්තරයක් දීලා තියෙද්දී අපි මේ එක එකනා පස්සේ යන්න ගියාමයි එක එක දේවල් අදහන්න ගියාම බුදුහාමර අපිත් එක තරහ වෙන්නේ නැහැ. අතුන්වහන්සේ දෙන්න තියෙන පූර්ණ උත්තර දීලා තියෙද්දී අපි මේක එක එකනා පිටිපස්සේ යනවා. ඒ හේතුව මොකද? අපේ කයට අපි මෛත්‍රී කරන්න දන්නේ නැහැ. මේ ශරීර පටිජග්ගණය කියලා කියනවා. ශරීර පිළිදැඟුම් කිරීම. ඒක අවශ්‍ය වෙන නාමයන් අවශ්‍යද කන්න ඕන අවශ්‍යද නිදා ගන්න ඕන අවශ්‍යද සක්මන් කරන්න අවශ්‍යද භාවනා කරන්න ඕනේ ඒ ටිකට මේක පාත්තන්න බෑ ඒ නිසා මේ භාවනා කරනකොට හුස්ම හරහා මුළු ශරීරෙම ස්කෑන් වෙනවා කැට් ස්කෑන් එකකට දැම්මා වගේ ස්කෑන් වෙනවා ඒකට ගොඩාක් වෙලා යනවා හැබැයි ඊට පස්සේ අවුරුදු මාස ගානකට අවුරුදු ගානකට මේක ස්පා එකට ගියා වගේ එහෙම නැත්නම් කියනවා නම් සම්භාහනයක් කෙරුවා වගේ සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ දෙන්න සම්පූර්ණ සයිකල් එක යන්න දෙන්නේ නෑ අපි. අපි එක එක දේවල් වලින් කලනවා. ඒ නිසා පුංචි සයිකල් එකක් බලන්න හුස්මක මුල සිට මැද දක්වා අග. එහෙම කරගෙන යනකොට ඒකට සාපේක්ෂව පිම්බීම මුලමැද අග. හැකිලිමේ මුලමැද අග. වමත බීමේ මුලමැද අග. දකුණත බීමේ මුලමැද අග. ඔක්කොම තියෙන එකම පැටර්න් එක. එකක් හරි අල්ලගත්තොත් ඒක හැමතැනම යොදන්න පුළුවන්. ඒ යොද යොදා යන්න යන්න තේරෙන්න පටන් ගන්නවා කොතනකදී හරි ප්‍රත්‍යක්ෂ වශයෙන් මුලබදාග දකින්න එක සංසිද්ධියක් හරියට දැනගත්තොත් ඒක අනුමාන ඥාන දිගේ දිගට පැතිරෙන එක සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා Brahmacharya රකින්නයි කියලා වරක් සාක්ෂාත් කරගත්තට පස්සේ ඒක යොද යොදා බලන්න ඕනේ ජීවිතේ හැම සිද්ධියකටම. ඒක ඇත්තටම කරන්න දෙයක් නෑ සිද්ධ වෙන දෙයක්. හැබැයි මේ ඒ විදිහට හොඳට ඉතිරි පැතිරි වැඩෙනකන් සත්‍ය කාරණේ අවබෝධ වුණයි කියලා කියන්න බෑ. ආංශික අවබෝධය තියෙනවා. ඒ නිසා මේ හුස්ම හරහා ආශ්වාස ප්‍රශ්වාසය හරහා එනත මේක ආශ්වාසයක නැත්නම් ඒක ප්‍රශ්වාසයක මුලමදාග හොඳට දැකීම හරහා මේ කය 100ක් දැනගත දවසේ උන් ලෝකෙම 100ක් දැනගත්තා කියලා කියන්නේ. අරුණයි ස්වාමීන් වහන්සේ භාවනාවක ඉඳගෙන ටික වේලාවකදී නාසය ළඟ ඇති හුස්ම දැනීමට පටන් ගනී. ටික වේලාවක් මේ ලෙස බලා සිටින විට එකවරම මෙතන හුස්ම ගන්න සහ බය බලා සිටින කෙනෙක් ලෙස දෙන්නේ ඇති ඇති නැතිව බව මේ දැනේ. එක්වරම මේ දෙදෙනාගෙන් මම කවුරුද කියලා සිතෙන්න ආවා. ටික වේලාවක් ඒ මත හිත තිබුණද නැවත සිහිය හුස්ම දෙකට ගෙනීමට හැකි විය. මූල කර්මස්ථානයේ. එහෙත් සිත තුළ කුතුහලයක් ඇති බැරි මෙසේ සිතිවිලි එවගෙන ද්වේෂයක් ඇතිව ඇති වී ඇති බව දැනේ. කරුණාවෙන් උපදෙස් දෙන්න බැරි. ඔබ වහන්සේට නිරෝගී සුවය වේවා. වරයි හුස්ම පිළිබඳව ඒ වගේ දෙපැත්තකින් බලන්න නම් ඒ හුස්ම අනිවාර්යයෙන්ම අනායාසයෙන් යන හුස්මක් වෙන්න ඕනේ. අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් හුස්ම ගන්න මම කියන එකට අපි පක්ෂග්‍රාහී වෙනවා. එනේ හුස්ම වැටෙනවා. හුස්ම ස්වභාවයෙන් වෙනවා. වෙනකම් ස්වභාවික හුස්ම එනකම් අපි ඉතින් අර මුලින් මුලින් නම් කරන්න හිතෙනවා කරනවා ඒක වෙනවා. ගිල ස්වභාවික හුස්මට ආවයි කියලා හිතමු. ආවට පස්සේ අපි මුලමදාක පරීක්ෂා කරන්න යනකොට මේ ගන්න එක මමද මම නොවේද? ඉච්ඡානුක පේශිද අනිච්ඡානුක පේශින්ද? අචේතනිකද සචේතනිකද කියන හොල්මනක් තියෙනවා. ඊට පස්සේ මෙතෙක් කවදාකවත් බලපු නැති කෙනෙක් මේ හුස්ම දිහා 100ට 100ක් අවධානය යොමු කරලා බලනකොට පේන පෙනිල්ලේදී මම හුදු නිරීක්ෂකෙක් බවටපත් වෙනවා. මේක තමයි කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ. කායේ කායානුව බලනවා. හුස්ම කායේ කායානුව බලනවා. එතකොට මගේ හුස්ම, දිග හුස්ම, කෙටි හුස්ම, හොඳ හුස්ම, නරක හුස්ම, ඒව නෙවෙයි. කයේ කයano බලන්න අනිවාර්යයෙන්ම තමයි තමන් ඈත ඉඳලා බලන්නේ වශයෙන් එන්න පටන් ගන්න. ඒතකොට හුස්ම ගන්නෙ මමද නැත්නම් බලන්නේ මමද කියලා ඒ දෘෂ්ටි කෝණ දෙකට වෙන් වෙලා දක්වන්න ගියාට පස්සේ ඒක හරි මේ එකහේ බලනවා යත්කේ බලනවා කියන එක වෙනස් නේ. එකහේ බලන බින්නේ සියල්ලම තනිතලයකට. ඇත් දෙකෙන් බලනකොට ගැඹුරු පේනවා. ඒක නිසා අපිට ඇස් දෙක දෙපොළ හිටලා තියෙන්නේ දෙකෙන් බලනකොට තමයි දෙකේ ගැඹුරු මේ නිසා ඇතුළ මම කරනවා නැත්තම් මගේ හුස්ම කියන පැත්තෙන් බලන්න පුළුවන් නැත්තම් මම බලන්නේ විතරයි කියන පැත්තෙන් බලනකොට ඇස් දෙකෙන් බලනකොට මේකේ මොකක්දෝ ගැඹුරක් තියෙනවා ඒකට මේ යන්ත්‍රය අපිට දීලා තියෙන්නේ ඔන්න ඔය ගැඹුර බලා ගන්න අපි මෙතෙක් කල් ගත්තේ ඒකට නෙවෙයි নানা ආකාර විකාර වලටනේ ඒක නිසා ඒක බලන්න ගියාට පස්සේ පේනවා ඒ දෘෂ්ටි කෝණය යමක් දිහා මේක මම කියන පැත්තෙන් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් බලන්නේ විතරයි. අපි පුළුවන් නඩුව විත්තිකාරක පැත්තෙන් බලන්න පුළුවන්. පැමිණි කාර්ය පැත්ත බලන්න පුළුවන්. නැත්නම් නඩුකාරය පැත්තෙන් බලන්න පුළුවන්. නඩුකාරට දෙකක්වත් අල්ලන්න බෑ. ඇල්ලුවොත් එහෙනම් යුක්ති පහ මේ මේ පහ මේ පක්ෂගායි. අසාධාරණ විනිශ්චයකට යන්නේ. එයා ඉන්නෝනේ දෙපැත්ත සමහිත. ඒ නිසා අපි කවදා හරි භාවනා කරලා කරලා ගිහලා මේ හුස්ම ගන්න මමයා උෂ්ණ බලන මම දෙන්න එක්කෙනෙක්වත් ගන්න නැතු මේක හුදු හේතුඵල ධර්මයක් විතරයි මොනම දෙයක සම්බන්ධයක් නැහැ බුදු හේතුඵල ධර්මයක් තියෙන කියලා දැක්ක දවසේ අපිට කවදාකවත් ආතතියක් එන්න බෑනේ ගන්න එක මම නම් අනේ ඇති නුස්ම ගත්තේ නැහැ ප්‍රාණයාම කරේ නැහැ ව්‍යායාම කෙරුවේ නැහැ කියලා අපිට කනගාටුවක් ඇති වෙනවා බලන එක නම් කීතයක උස්ම වෙන්නේ මැද කැල්ල විතරනේ ටිප් ඔෆ් ද අයිස්බර්ග් වගේ සම්පූර්ණ එක දැකපු නැති නිසානේ කියලා ඒ පැත්තෙත් එනවා අපිට බැලි නිරීක්ෂකයාගේ දුර්ලභකම්. නිරීක්ෂකයාත් නෙවෙයි, කෙරුමත් නෙවෙයි දෙක දිහා බලන හිටියොත් පේනවා. මේ හුස්ම ගන්නවා කියන එක සජීවී හැම දෙයකම අත්‍යවශ්‍ය කාරණාවක්. මේ හුස්ම බොන කෙනාට තමයි පාන කියන වචෙන් තමයි අපිට ප්‍රාණ කියන නම ඇවිල්ලා තියෙන්නේ. හුස්ම නැති කිසිම සතෙක් මේ ලෝකේ නැහැ. අනිවාර්ය අංගයක් ජීවිතයත් එක්ක. ඒ ඡාග්ග වෙලා තියෙන ජීවි අඩුම මට්ටමට බලාගෙන ඉන්නකොට ඒ බව තේරෙන්නේ ඒ නිරීක්ෂණය ආවට පස්සේ තේරෙන්නේ අපි ළඟ තියෙන අන්වේ ඥානහරහ, තර්ක ඥානහරහ, ණය විපස්සනාවහරහ. ඒ මොකද කරන්න කියන පැත්තෙන් බලනකොට බලන්න කියන පැත්ත අපිට ලැබෙන්නේ බලන්න කියන පැත්තෙන් බලනකොට කරන්න කියන පැත්ත ලැබෙන්නේ නැහැ. මේවා එක දෙකට ස්වාධීනව පවතින දෙයි. මේකෙම තැනගෙන මේකෙම තැන දෙක ගැළපීම කරන්න චින්තාමය ඥානකින්. ඒසා විපස්සනාව කරන්න බෑ චින්තාමය ඥාන නැතුව. ඒසා චින්තාමය ඥාන ඉස්සර කරන්නත් එපා. චින්තාමය ඥානතික ද්වේෂ කරන්නත් එපා. ඒ වගේ වෙලාවට කෘත්‍ය කරලා දෙනවා. යාට කරගන්න දෙන්න ප්‍රත්‍යක්ෂණي අඩු කරන්න එපා. ප්‍රත්‍යක්ෂ දැනුම බලන එක කරගෙන යන්න. එතකොට චින්තාමය ඥාන වලින් තමයි මේ අතර ගැළපුම කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා මහසි සාරද ස්වාමීන් වහන්සේ පොතේ ලියලා කියනවා විපස්සනාව කියනකොට ප්‍රත්‍යක්ෂ ඥාන සහ චින්තාමය ඥාන කියන දෙකේ සංකල්පයක් මේකේ තියෙනවා. හැබැයි ඒක අනිවාර්යයෙන්ම පැටර්න් එක හරියට ඉන්න ඉස්සරහ තියෙන භාවනාමය ඥානෙ පස්සේ ඉන්න චින්තාමය ඥාන. මේක කියලා තියෙනවා ඒ වගේ හිත විචිවිලි වලට වෛර කරනවා. ඉදිරියට ද්වේෂ කරනවා. ඉතිවිලි පිළිබඳව නරක අදහසක් ගන්න. එහෙම කරලත් කරන්න බෑ. මොකද භාවනාවෙන් විතරක් ওই දේ වෙන්නේ. භාවනාවේ තොරතුරු ලැබලා දුන්නට ඒ තොරතුරු ඒ jigsaw puzzle එක වගේ අවශ්‍ය තැනට fit කරලා හරියසලා දෙන්නේ චින්තාමය ඥානෙකින්. එනිසා ඒකට මේ වැඩි වෙන්න අරින්න Taman දිගටම මේ ප්‍රත්‍යක්ෂය සඳහා අස්පනා පිට දැකීම සඳහා කරගෙන යන භාවනාව දිගට කරගෙන යනවා. කරනකොට මේ අපි බලපු දෙයම වෙනස් පැත්තකින් බැලීමක් තමයි ඒකට විපස්සනා කියන නම දෙනවා විශේෂ පස්සනාව කියලා. එහෙම නැත්නම් කියනවා විසම පස්සනාවක් කියලා. මේක බලපු නැති පැත්තකින් බලනවා. ඒකට පන්දාර මේ එක්කෙනෙක් කියනවා මේ මම නිල්ලම කියලා යන ගමන් කිව්වේ ඕනම දෙයක් දැන් මේ මේ ඉන්න ශාලාව උන ෆොටෝ එකක් අරගෙන ෆොටෝ එකේ බලන්න මේට වඩා වෙනස්. මේකම ෆොටෝ එකක් අරන් බලන්න එතකොට වෙනස්. එහෙම නැත්තම් කියනවා කන්දක් උඩට ගිහිලා කකුල් දෙක අතරින් බලන්න ගිහලා ඒකට තනසු. එහෙම බලන්න දෙන්නේ. ඕඩපදයක් මෙහෙම බලලා කකුල් දෙක අතරින් බලන්න යටට හැරලා ඒකට පේන උඩපැත්ත පාට වෙලා. හරි ලස්සනයි. ඒ මොකද ඇඳගෙන ඉන්න නැත්තම් එහෙම වෙන දේවල් වෙනවා. ඕනම බලපු දෙයක් අපිට නැදකින් නොපතන් කියලා හිතෙනවා නම් නැවිලා කකුල් දෙක අස්සෙන් බලන්න වෙනස්. ඉතින් අපිටේ දික්කක් තියෙනවා අර අවුරුදු දවසේ උදේ පාන්දර අම්මලාගේ එළිවලා අවුරුදු කුමාරයා ආපු දවසේ කිරියලියක් කිරිකට උතුරුන කිරියලියක් දිහා බලනවා. ඉතින් රත්තම කෙනෙක් හිටවලු යත්ත හැමදාම ගිහලා සරස්වති මෑණියෝ ඉස්සරහට පූජාවක් තියලා ඇස් දෙක අරින්නේ අඳුරින්ම ගිහිල්ලා ඒකළු බලන්නේ. ඉතින් පොඩි එකෙක් ඉන්නවලු අත්තම හදාගෙන පොඩි එක උදේ පාන්දර වල කකුල් දෙකක් තියෙන බලාගෙන දැන් පත්තිනි අම්මා ඉස්සරහ ඌ ඉන්නවලු. ඌ හෙළුවේ. අත්තම හොඳේ කියලා වල උදේ පාන්දර. අත්තම අලුත් අවුරුද්දේ දැක්කේ අර එළියෙන් ඉන්න එක තමයි. ඒ තමයි පත්තිනි අම්මා දැක්කා කියලා කියන්නේ. ඉතින් දවස සාර්ථක අවුරුද්දම සාර්ථක වෙන්න ඇති මං හිතන්නේ. ඕනම දෙයක් දිහා බලන්න පුළුවන් වෙනස් ක්‍රමයක් තියෙනවා. ඒකයි අපිට කියන්න තියෙන්නේ. අපි දැන් දකින්නේ සම්ප්‍රදාන කුල ක්‍රමයකින්. ඒක තමයි ඒක හදන්න තමයි සර්වචනසේ කායේ කායානුපස්සී විහෙරති. මේ කයෙයිම කය අනුව දක්නාසුලුව. එතකොට අපි කාරක සහ වේදක කියන දෙක අතර කැරකෙනවා. වේදක කියලා කියන්නේ කරන්න බලන කෙනා. කාරක කියලා කියන්නේ බලන්නට පෙන්නන එකනා කෙරුමා. ওই දෙන්න අතර මහරු වෙනකොට පේනවා මේ කය අපට දීලා තියෙන්නේ මම කෙරුම කියන හැඟීමෙන් විතරක්ම ගත කරන්න ඒක තමයි පුත්තජනේ හිතන්නේ. ඒක නිසා කියනවා මේ කයේ මම නේවාසිකයක් නෙවෙයි. මම විධායකයක් නෙවෙයි. මම අයිතිකාරයක් නෙවෙයි. මේක දිහා බලන්නෙක් වෙන්නත් වෙනවා මට තනි ක්‍රම එදාට මම කාරක වෙන්නේ නැහැ වේදක වෙන්නේ නැහැ විධායක වෙන්නේ නැහැ එතකොට පේනවා මැටිච් කොනක් දිහා බලලා තමන්ගේ කය දිහා බලපුවාම යතයිදං තතයිතං තතයිතං යතයිදං ඒකම තමයි මේකේ තියෙන කියලා බලනකොට මේ කයේ නොදැක්ක පැත්ත වෙනස් දර්ශනයක් දැක ගන්න පුළුවන්. ඒක හරි වටිනවා සෞඛ්‍ය සම්පන්න මානසිකත්වයක් සඳහා. ඒ නිසා මේ දෙකේදී ඒ මාත් වෙනකොට වේදකකාරක ભેදේ මාත් වෙනකොට ඒක දාර්ශනිකයට දාගන්න. එහෙම නැත්නම් ෆිලොසොෆි එකට, එහෙම නැත්නම් දර්ශන විද්‍යාවට මේක දිහාම පිට කෙනෙක් වශයෙන් බලන්න පුළුවන් ගතියක් අපි ළඟ තියෙනවා. අපි කරන හැම කෘත්‍යයක්ම විවේචනාත්මකව බලන්න ඕනේ. එහෙම නැත්නම් අපි දන්නේ මම හරි. මමමයි හරි අනික කට්ටිය වැරදි කියලා. නමුත් වෙන කෙනෙක්ගේ එහෙම බලන්න ගත්තාම පේනවා තමන්ගේ අඩුපාඩු තමන්ටම දැක් ගන්න පුළුවන් නෑ. ඒක ලොකු ලාභයක් විපස්සනා. නෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ සිට ලීන වීම පිළිබඳ කර විග්‍රහයෙන් පසු මා මා සිට ලීන වීම පිළිබඳව අත්දැකීම ලැබෙන බව හඳුනා ගන්න බව සිතමි. අද උදෙසා ඊයේ අවසාන පරයන්කවලදී ආනාපානයෙන් ආරම්භ කර ඉක්මනින්ම ආනාපානයේ නොදැනී ගියා. කයෙන් එන සමහර සංවේදනා දැනුණා. ඉන්පසු වර්තමානයේ තුල සිහිය පවත්වාගෙන සිටීමට උත්සාහ කළා. කෙලෙස් අත්මවද්ද දැනුණා. මෙසේ ඉන්න අතර ශරීරවම නිදාගැනීමකදී වෙන් හිතා උතුකය කඩා වැටෙන්නට ගියා. ඉන්පසු වහාම සත්‍යයට ආපසු පැමිණියා. නමුත් ටික වේලාවකින් යන්නේ දෙකේම නිදාගැනීම සිදු වුණා. මේ විනාඩියකට තුනක් හතර වරක් පමණ පිළිුණ බව දැනුණා. පරියන්කේ පුරාවටම මෙසේ වුණා. මේ නිදා වැටීමක් නොව සිත නීන වීමක් බව සිතින්නේ මේ සිදුවීම් දෙකක් අතර සිත සතිමත්ව වරහණැතුළු නමුත් කුසීතව පැවතීම නිසායි. නමුත් සිත නීන වීමකදී හිත හා කය දැක්කී කඩා ගැනීමක් සිදුවිය හැකිද යන්න හදාගෙනු බැරි. සමග මෙහිදී ඉතා නීරස බවක් භාවනාව වැරදී ඇති බවක් ඉබේට දැනුණා. එසේ නොවන බවට ඔබ වහන්සේ පහදා දී ඇති නිසා නොවන්නට මේ පරියන්කේ නතර කිරීමට පවා සිටේ. මෙතෙන් සිට ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙනු මැනවි. මේ කෙලෙස් අනුසත්වයක් දැකියයි සිතා සතුට ඇති කරගෙන සිත ලීන වීම නවතාගත යුතුයද? නැතුව කුමක් කළ යුතුයද? උපදෙස් පතමි. පෙරවන් සරණයි. මේක අර ස්නායු වෛද්‍ය විද්‍යාවේ රෙසිලියන්ස් කියලා කියනවා හිත පිට ගියාම يعني හිත රාගයකට ඇදිලා ගියා ද්වේෂයකට ඇදිලා ගියා හිත නන්නත්තර වෙච්චාම නැවත හිතෙත් එන්න තිබුණු තැනට හිත එන්න ඉක්මනට එනවනම් හොඳ භාවනා යෝගී භාවිත මනසක් ඇති කෙනෙක් භාවිත මනසක් නැති එකනව කකා කකා යනවා ආයේ එළියට ඉන්නෙත් නැහැ. ඒ ආවට දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ රෙසිලියන්ස් කියලා කියන්නේ ජීවිතයක තියෙන හොඳ පෞෂත්වයක්. ඉතින් ඒක මනින්ද රිසර්ච් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දැනගෙන තියෙනවා මේ මේ මැසචුසෙට්ස් වල කරලා තියෙන්නේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා එයාට ස්කෑනර් ඇතුලින් ඉඳලා රූප බලන්නයි තියෙන්නේ. ඒකෙම ස්ක්‍රීන් එකක් තියෙනවා. කියලා යවන්නේ ඇතුළට භාවනා කරපේකන නැති එකන දෙන්නේ දානවා. දාලා රූප බල බල ඉන්නවා. ඉන්නකොට එක පාට සද්දයක් ඇහෙන සලසපුවාම ඒකට මේ මොනිටරින් කරන්න බිනවා බ්‍රේන් ෆන්ක්ෂන්ස් වල රූප බලන පන්තිස්ථාන ඉඳලා හිත සද්දාහන පන්තිස්ථානට ගියා. ඒ උපදෙස් දීලා තියෙන මෙයාට රූප බලන්න කියලා. ඉතින් ඒකට සද්දාහන තැන ඉඳලා නැවත රූප බලන තැනට එන්න කොච්චර වෙලා යනවද කියලා. ඒගොල්ලන්ට දැනට තියෙන උපකරණ වලින් මයින්ඩ් පුළුවන්. ඉතින් එතකොට ඒක අවස්ථා දෙකක් ස්නායු ශෛල්‍ය විද්‍යාව ඇටියට ශල්්‍ය විද්‍යාවයි ශෛල්‍ය විද්‍යාවයි දෙකෙන්ම වැළුවොත් අවස්ථා දෙකක් තියෙනවා එකක් තමයි වැරදි තැනක ඉන්නේ කියලා දන්නකම අපි දැන් සත්‍ය කියලා කියන්නේ හරි තැනක ඉන්නකොට හරි තැන ඉන්න බව දන්න එකනේ දැන් මෙතන එහෙම නෙවෙයි වැරදි තැන ඉන්නේ කියලා දන්න ඊට පස්සේ එතනල කොච්චර වෙලා යනවද අප හරි තැනට එන්න මේ අවස්ථාව දෙක මේ වාර්තා වෙලා තියෙනවා. ඔය emotional life of your brain කියන මේ රිචඩ් ඩේවිඩ්සන්ගේ පොතේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථා හතරක් පෙන්නනවා. සරති, විවරති, උත්තානි කරෝති, දේසේති කියලා. ඒක සරුවචනංශයෙන් පෙන්නන්නේ වික්ෂුන් වහන්සේලාට අපිට තියෙනවා මේ ප්‍රතිමෝක්ෂය කියලා කියනවා නීති පද්ධතියක්. හරියට ගිහින් පන්සල් තියනවා වගේ මේ නැත්තම් රටසිල් තියනවා වගේ ඒක කැඩුනට පස්සේ අපිට කැඩුනා කියලා දැන ගැනීමක් අවශ්‍යයිනේ මං ඉන්න ඕනේ මෙතන මං දැන් එතන නෑ කියලා අන්නේ වගේ වික්ෂුන් වහන්සේ නමක් වෙනේවල කියන්නේ ආපත්‍ති කියලා ආපත්‍ති කියන්නේ ස්ලිප් එකක් කියලා කියන්නේ අච්චා අත්තරද්දක් ඇත්තට ගොඩාක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මොකද සිල්පද බොහොම සූක්ෂමව වර්ණ කරලා තියෙනවා උපසම්පදාවේ. යම් කිසි කෙනෙක් ඒ වගේ අත්තරද්දක් වුණා. අත්තරද්දක් වුණාට පස්සේ එතනදීම කොච්චර ඉක්මනට දැන් මේක උනේ වැරද්දක් කියලා තේරුම් ගන්නවද කියන එක මෙතන සරති කියලා පෙන්වන සරති කියලා කියන්නේ සති කියන වචනයට බොහොම සමාන වචනයක්. හැබැයි මෙතන තියෙන්නේ හරි දේ දැන ගැනීම නෙවෙයි. ආනාපාන දැන ගැනීම නෙවෙයි. පිම්බීමක් කියලා දැන ගැනීම. පිම්බීමක් කියන්නේ කැඩුනයි කියලා දැනගන්න එක. සතියෙන් හිත ගියා කියලා දැනගන්න එක. මෙන්න මේක සදාචාරවාදයට කරන්න බෑ. සදාචාරවාදය ගිය ගමන් ඉසాత බඳගෙන අඬනවා මිසක්කා. මේක මනසේ දක්ෂකමක් කියලා බාර ගන්න කැමති නෑ. එයා කියනවා අයියෝ බලන්න කොච්චර හිතානිට ශිල්පදේ කඩනවනේ. කොච්චර හිතානියත් පාරින් පිටපැත්තෙන් පෙන්නනේ කියලා එයා ඒක දකින්නෙම කනපින්දමක් විදියට පශ්චාත්තාපයක් විදියට. නමුත් හරි දේ හරි විදියට දකින්න වගේම සාපේක්ෂව වැරදිදී වැරදි වශයෙන් දැකීමත් ඉතාමත්ම වැදගත් පිරිසුදු භාවයක් සඳහා. එහෙම දැනගත්තට පස්සේ පෘථග්ජනය පශ්චාත්තාප වෙන නිසා ඒ වැරද්ද උස් කරලා දක්වන්න කතා කරන්නේ නැහැ. එහායක පශ්චාත්තාපන වසංගන. ඒක නිසා විවරණය කරන්න දන්නේ නැහැ. යා ගිහිල්ලා පාපොච්චන්නයක් කරන්න ඕනේ මේක ආපත්‍ති දේශනාවක් කරන්න ඕනේ මේක මෙතනින් පිළියම් කරන්න ඕනේ කියන එක යාට හිතට එන්නේ නැහැ. යාට එන්නේ මේ චික්කේ බලනකො මට පෞරුෂත්වයක් නැහැ මෙහෙම කෙරුවා. මට මෙහෙම වුණා මං වගේ කෙනෙකුටත් මෙහෙම වුණා කියලා කනපින්දක් ගන්නවා. නමුත් සර්වඥාන්සේ අපට කියලා දීලා තියෙනවා සරති වැරද්ද වැරද්ද වශයෙන් දනින්න. ඊගාට ඒක විවරණය කරන්න. ඒක මගේ වැඩක් නෙවෙයි මට ඕනකමක් තිබුණේ නැහැ වැරද්දක් කරන්න. වැරද්ද සිද්ධ වෙලා. දැන් මේ සිද්ධ වෙච්ච වැරද්දත් මගේ ඔඩොක්කේ දාගන්න මේ හදන්නේ මේ පශ්චාත්තාප වීම හරහා. පශ්චාත්තාප නොවි විවරති. උත්තානි කරෝති ඒ මතු කොට දක්වන්න ඕනේ. මම මට බොබනාතු මේ සිල්පාරේ යන්න නැත්නම් මේ මේ රෙඩ් කාපට් එකේ දිගේ යන්න මම බාරෙන් පිට පැන්නා. පිට වයින් විතර නෙමෙයි මං ගියේ. පිට පැනුණා. ඒ බව මම විවරණය කරා උත්හානිකට කරදී ඊට පස්සේ කාට ළඟට ගිහිල්ලා කියනවා තවත් ඔබ සම්බන්ධ වික්ෂෝත් ළඟට ගිහිල්ලා අවසරයි මට ආපත්‍ය දේශනා කරන්න තියෙනවා මට මෙන්න මේ වැරද්ද සිද්ධ වුණා. මෙන්න මේකයි අහවල් ශිල්පදේ සාපේක්ෂව නැත්නම් මෙන්න මේ ටිකම ඉතින් කරනවා කියලා කියනකොට බුදුරජාණන්සේ කියනවා මේ සිච්ච වෙරදි සියලුම පව් අහෝසි වෙනවා. පුතඥය කවදාත් අහෝසි කරන්නේ හැමදාම මල්ලට කිතු වෙනවා. ඉතින් පුතඥය එහෙම නැත්නම් මේ වැරද්ද හෙලිකරන්න හැකියාවක් අපේ මනසේ තියෙනවා. ඒක විවරණය කරලා උත්හානිකරණය උස් කරලා දක්වලා කාටද කියමු ගමනේ මේ වැරද්දට සමාව ලැබෙනවා. නැතත් පව් අහෝසි වෙනවා. අන්නේ පව් අහෝසි කිරීමේ ක්‍රමේ දන්නේ නැති කෙනාට කියන පුත්‍ත්ජනයයි කියලා. ඉතින් මට්ටම් බැනපු ගමන් පිස්සු හැදෙනවා. මට්ටම් බැනපු ගමන් පැනික් යනවා. ડિප්‍රෙෂන් යනවා. එයා දන්නේ නැහැ තව සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා මේක කියමනේ. පබොච්චන්නේ කියලා ගත්තේ ඒකෙන් කරන්න පුළුවන් කියලා. සර්වඥාන්ස අපිට විශාල ඉඩක් දීලා තියෙනවා. සිල්පදත් ගොඩක් දීලා තියෙනවා. දීලා කියන සතිය වඩන්න හරිදී. ඒ කියන්නේ ආනපාන. වඩල මතක ධාන ආනපානෙම හිත හිටින්නේ නැහැ. ඒක උඹ මේ වැරද්දනේ හිතේ ඇති. පිට ගියාට පස්සේ පිට ගිය බව දන්නකම භාවනාවේ දක්ෂකමද අදක්ෂකමද සදාචාරවාදියා භාවනා නොකරන එක නා අදක්ෂකමක් විදිහට අරගෙන පශ්චාත්තාප වෙනවා. භාවනා දන්න කෙනා ආර්ය භාවයට යන්න කැමති නම් කියනවා මට යන්න ඕනකට ගියා නෙවෙයි. මම ගියේ ඔය වරද්ද කරන්න නෙවෙයි මේක අචේතනිකව සිද්ධ වුණේ. හැබැයි ඒක හරියටම පරිච්ඡේද කළා දැනගන්න ඕනේ මෙන්න මේකයි කරන්න ගියේ යන්න ගියේ අතරකප වෙන්නේ අතරමඟ. අන්න ඒක හරියට උත්හානිකරණය කරන්න පුළුවන්. විවරණය කරලා පතුරු ගහලා පෙන්නලා කියන්න පුළුවන් නම් මෙන්න මේක සිද්ධ වුණයි කියලා ඒක කිව්වට කියලා හිතලත් බෑ කාට හරි අනිවාර්යයෙන්ම දේශනා කරන්න. අන්න එතකොට පව් සමා කිරීමක් කරද්දී එතකොට නිවන් දකින්නවා කියන එක මැරෙන්නේ ඉස්සෙල්ලා අපැතින් වෙච්ච පව් අසීමිත පව් ප්‍රමාණය ටිකෙන් ටික ටිකෙන් ටික පැන්දලෙන් ලීලා ඉරදරකෙන් මකන වගේ මකන්න ක්‍රමයක් හොගෙනවා. ඉතින් ඒ සඳහා වැදගත් මේ හිත නින්දට වැටෙන්නේ. ඉතින් ඉන්දට වැටෙනවා කියන්නේ ලීන භාවයට යනවා කියන එක අනිවාර්යයි. භවනාදී රාගේ විරාගේ බවට පත් වෙනකොට නීරසකම් මත වෙනකොට හිත පිට පයින්නවා. අන්න ඒක ඒ වෙලාවෙදිම දැක ගන්න පුළුවන් නම් පශ්චාත්තාපෙන්න නොවි. එහෙනම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට හොඳම ලකුණක් තමයි. මේක මේ පව කරලා නිදහසට කරුණු කියමනක් නෙවෙයි. මේකේ තමන් කරව පව තමන්ගේ වෙච්ච අත්තරද්ද හරියටම ප්‍රමාණ කරන්න. වැඩියෙන් කරන්න කිව්වොත් අත්කිලම තාණ්ඩ වෙනවා. අඩුවෙන් කරන්න කිව්වොත් කමසුකලි කාණ වෙනවා. වැරද්ද වැරද්ද වශයෙන් දන්නවනම් ආය කතා කරන්න දෙයක් නැහැ. සජීවී බුද්ධහම් කියන්නේ ඒකයි. ඒක බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා. කවුරු හරි වැරද්දක් වෙලා ඒ වෙච්ච වැරද්ද තව කෙනෙක් ආරගිලා දේශනා කරනවා නම් ඉදිරියේදී තවත් සුද්ධ වීමේ අදහසින් කියන්නේ ආයති සංවරය කියලා අපි සඳහන් කරලා තියෙන. එහෙනම් එයා විතරයි ශාසනය රකින්න එක නයි කියලා තියෙනවා. ඒක තමයි ශාසනයේ පණ. අභ්‍යන්තර ශාසනය, බාහිර ශාසනය. එනිසා මේ සුද්ධ බිමක් සකස් කරගන්නේ සත්‍ය සකස් කරගන්නේ 100% සුද්ධ වෙන්න නෙවෙයි. අපේ ඇතින් වෙන වැරද්ද ප්‍රමාණ කරන්න. නැත්නම් අපේ ඇතින් කියන්නේ එපා. මම ඇතින් වෙන වැරද්ද ප්‍රමාණ කරලා හරියටම කවුරුට આવොත් සුදුසු දැක්කොත් කියන්නේ මෙන්න මෙච්චරක වැරද්දක් මගේ ඇති වුණා. ඒ කියන පමණින්ම ඒ වැරද්ද නැල්ලන් පොයින්ට් අහෝසි වෙනවා. ඒ නිසා මේ මේ තීන භාවයටපත් වෙනකොට ඉස්ලාම දැනෙන කම්මැලිකම, නීරසකම ඊට පස්සේ පාරටම හිත සම්පූර්ණයෙන්ම බ්ලැන්ක් කරනවා. එතකොට යෝගාචර නැගිටින්නේ හෙන ගැහුවා වගේ. කපාරට ගැස්සිලා අතවයි විසියලා වගේ තමයි නැගිටින්නේ. ඒක මේ නැවත සතිය පිහිටවන එකට ලකුණක් වෙනවා. මොකද නැගිටින්නේ අනිවාර්යෙන් භාවනාවට. රහල්මත් වෙන අදහසකට නෙමෙයි. ඒකම චෙක් කරගන්න පුළුවන් බලා ගන්න පුළුවන් ඒක නිින්දක්ද එහෙම නැත්නම් මේ හිත ලියන වෙනවද කියලා. අන්න එතකොට බලලා තමයි පශ්චාත්තාවයක් තියෙනවා නම් එහෙමනම් සීල ශික්ෂාවේ දෝෂයක් නෙමෙයි මේ ප්‍රඥා ශික්ෂාවේ දෝෂයක්. පශ්චාත්තාවයක් නොවීමට කුමක් කළ යුතුද කියන එක අපේ පොතේ සඳහන් වෙලා නැහැ. හැබැයි සාරිපුත්‍ර සාංශි පොඩි ඉඟියක් දෙනවා. සති ඉන්ද්‍රිය මත්මේ ඉඳලා සති බලයක් බවට පත් වෙන තැන සාරිපුත්‍ර සංසේ සඳහන් කරන්නේ පමාදේ න කම්පතිටි සති බලං ප්‍රමාදයට වැටුණා නොයි කම්පා නොවන්නේද ඒකට සති බලය කියලා කියනවා ඉතින් ඒෂා තේරෙනවා ඉන්ද්‍රිය තරණයක් වශයෙන් තියෙන සතිය බලයක් බවට පත් වෙනකොට තමයි දැනෙනවා වැරදි වෙන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ වෙච්ච වැරද්දට පශ්චාත්තාප වෙන්න තියෙනවා. මේ තමයි ටෙන්ෂන් එක, ෆ්‍රස්ට්‍රේෂන් එක, මම කාලකන්‍යයි කියලා කියන එක. එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට Taman මානසික වශයෙන් වැටෙන එකට දෙන්න තියෙන yaadena උත්තරේ. මෙවැනි පරිසරයක පලාතක නැහැ. මොකද කරන හරියක් කරන්නේ කාම ක්‍රීඩා. ඒ නිසා ඒගොල්ලන්ට වැරදි එක දෙක නෙමෙයි තොංගණන් හම්බ වෙන්නේ. ඒකට එහෙම කවදාකවත් හම් වෙන්නේ නැහැ මේ වැරද්ද හෙලි කිරීමෙන් ලැබෙන ආස්වාදය ලබන්න බෑ. හොඳට වැඩි නම් එනවා අපි සීල් රකින්නවා, ශ්‍රද්ධාව තියෙනවා, සතිය තියෙනවා නම් වරින් වර වරින් වර වැරද්දක් වෙන්න පුළුවන්. අපේ කාමයට හිත යනවා, ද්වේෂයට හිත යනවා, මොහයට හිත යනවා. ඊට පස්සේ මොහේ ඉඳද්දී මම ඉන්නේ මොහේ කියලා දන්නවනම් මං අහන ප්‍රශ්නයක් ආස්වාස් ප්‍රසවාසයේ ඉන්නකොට ආස්වාස් ප්‍රසවාසයේ ඉන්න බව දැනගන්න සතියක්. නිදිමත ඉන්න වෙලාවේ මයි ළඟ නිදිමත තියෙන කියන සතියක් ගත්තොත් මේකේ වඩා හොඳ වඩා කුසලතාවකින් යුතු සෙල්ලක්කාර සතිය කොයි එකද කියලා. එක්කෙනෙක් කියම නිදිමත නිදිමත ඉන්නවද දැනගන්න සතිය. ඒ කියන්නේ කොහොම හරි හිත ලීන බහටපත් වෙච්ච සතිය. ඒ උඟ දෙනෙක් හිතනවා නෑ මේ ආනාපානීන සතිය තමයි හොඳ එක කියලා. ඒක තමයි අපිට ආගමෙන් උගන්වන දේ. බුද්ධ ආගමේ ධර්මයේ උගන්වනවා හරි දේ හරි වශයෙන් දැනගන්නට වැඩි විශාල හැකියාවක් තියෙනෝනේ වැරදි වැරදි වශයෙන් දැනගන්නට අස්පන අපිට ලේපිට. ඒ මොකද හරි දේ හරි දේ වශයෙන් දන්න කෙනාට විතරයි වැරදි දේ වැරදි වශයෙන් දැනගන්න පුළුවන්. හෘදේ කරන වෙලාවේ මේක හෘදේද කියලාවත් දන්නේ නැත්නම් ඉතින් පිස්සු අලියෝ තමයි ඉතින්. වල්ගුරුව තමයි එහෙමයි. මේ ආස්වාසිය ඉන්න වෙලාවේ මං ඉන්නේ ආස්වාසි බව දන්නේ නැත්නම් ප්‍රස්වාසය වෙලා ඉන්නදී ප්‍රස්වාසි බව දන්නේ නැත්නම් මේ ඉන්නේ සතිය කියන එකත් උරගාලා දන්නේ දන්නේ නැත්නම් ඒකනට කවදාකවත් අත්තරද්ද ප්‍රමාණ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න සතිය ආස්වාසිය කියනකොට ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? උරගාල බල්ලා අස්පනා පිට හරිතෙන් සපෙලා කියන හැටි ඉගෙන ගත්තේ නැති කෙනාට සත්‍ය පිට ගිය වෙලාව අඳුර ගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒක අඳුරන්නේ නැතුව කවදාකවත් නිවන් දකින්නත් බෑ. නැත්නම් සත්‍ය බලේ පාටපත් වෙන්න බෑ. ඒ නිසා මේක හොඳ ලස්සනට සිද්ධ වෙනවා. ඕකෙන් නම් විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ වෙනස්කම් පැති තියෙනවා. එකක් තමයි මේ විරාගය පහළ වෙනකොට, නිරසකම පහළ වෙනකොට, නිජමත පහළ වෙනකොට ඒකට මේ හොඳ උනන්දු සතියක ඉඳලා නිජමත සතියට නැත්නම් සතිය නීරස වේගන යනකොට ඒකේ පියවරෙන් පියවර තින් ස්ලයිසිං ඔෆ් ටයිම් හරියට මේක සිද්ධ වෙන හැටි දැක්කම තමයි තේරෙන පටන් අර ගන්නවා මේ හිතක් වැඩෙනවා කියන්නේ මොකද්ද කියලා. නැත්නම් භාවනාව විපස්සනාදිගේ වැඩෙනවා කියන්නේ මොකද්ද? වැරදි පාරට යද්දි ප්‍රමාණ වශයෙන් රාත්කල් ගන්නට කියත හැකි මම දැන් ඉන්නේ නිින්ද කරා යමින් ඉන්නේ මගේ හිත රාගෙට යමින් නැති රාගයක් ඇතිවීමෙන් පවතින්නේ නැති ද්වේෂයක් ඇතිවීමෙන් පවතින්නේ නැති නිදිමතක් ඇතිවීමෙන් පවතින්නේ කියනවනම් ඒක වෙලාවේදී නියපොත්තෙන් මොනවා කඩලා දාන්න පුළුවන්. කාබන් හිටියොත් ඒක බෝ වෙනවා. ඉතින් ඒ නිසා මේ දැන ගැනීම මම වෙනුවෙන් අපේ අම්මට කරන්න බෑ. මගේ හොඳ කිට්ටුවන්තර කරන්න බෑ. කිට්ටුවන්තරේ මට කරන්නත් බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැලුම් කාර්යයක් නෙවුනාසික මට මේ වැඩේ කරන්න බෑ. මම හැබැයි ක්‍රමයේ කියලා දෙන්න කැමැති නම් හරි දේ සතිය පිළිටවලා වැරදි දේ හතියට යනකොට වැරදි වෙනකොට ඒක මගහරින්න එපා බය වෙන්න එපා කම්ප වෙන්න එපා පශ්චාත්තාප වෙන්න එපා ඒකට ටෝච් එක ගහලා බලන්න අන්න ඒක දැකපු දවසේ අපි ඉගෙන ගන්න තමන්ගේ හිත නෙවෙයි මානව හිත මේකේ ඉන්න කිසි කෙනෙකුට තමන්ගේ වැරද්ද දැක් ගන්න ඕනකමක් නැහැ නැත්නම් ආර්ථික දන්නේ ක්‍රමයේ දන්නේ ඒ නිසා හැම වෙලාවෙම වැරද්දට පශ්චාත්තාප වෙලා සයිකියාට්‍රිස්ලා හොයන්නේ යනවා සයිකියාට්‍රිස්ලා කියලා කියන්නේ ඕකේ අන්තිම පල්ලෙහා මට්ටම කියන සතේ. මේ මේ බුදුහාමුදුරු කියපු දේ හීනකින්වත් අහලා නැති මිනිහෙක්. ඇහුවනම් උතෙන් යන්නේ ගිය සමහර අය ලංකාවේ ඉන්දියාවේ දෙකේ ඉන්නවා. මොකද ඒගොල්ලන්ට බුද්ධ ධර්මයේ සහිතව සයිකෝതെරපි without the self කියන එක. දැන් මේ තියෙන සයිකෝതെරපි with the self නේ. දෙයනාචි දීපු ආත්මයත් එක්කනේ ඔක්කොම ෆිලොසොෆි කියන්නේ. ඒ තමයි පිස්සු හොඳ එක නෙමෙයි තියෙන්නේ. ඩබල්. අරේ තියෙන එකේ උත්සාහයක් ගන්නවා මෙතන වෙන්නේ ආත්මේ නැති වෙන එකද? නැත්නම් මේ self එක නැති වෙන එකද? එහෙම නැත්නම් කෙලස් නැති වෙන එකද? චේතනා නැති වෙන එකද කියන එකට පොඩි ඉඩක් තියෙනවා. ඒක නිසා බුදුජානනාංශ පෙන්නපු මේ පමාවේ ඒක ඇත්තම සාරිපුත්තු සාංශයට තමයි කියලා තියෙන පරිසම්පදා මාර්ගයේ කියලා තියෙන පමාවේ සැලෙන්න එපා. සැලුනොත් කදාත් හදන්න බෑ. නිසා පමාවට සැලෙන එක එක සැරේ වෙන්නේ පමාවට යනකොට හිත පිට යනකොට නිදිමත වේගෙන එනකොට ඒකත් භාවනා කර්මස්ථානයක් කරගන්න. ලෑස්ති වෙලා යන්න. එක දවසින් හරියන්නේ නැහැ. ඒක වෙන්න ගත්තාම ඒක පරියන්කේ 10 15 සැරේ ඔළුව කඩා වැටි වැටි ඔය මුගලන් ස්වාමීන් වහන්සේ භාවනා කරන සරුවත්සන්සේ ළඟට ගිහිල්ලා වචලායමාන සූත්‍රයේ යනකොට කිරනවා. ළඟට ගිහිල්ලා කියලා දෙනවා. මොකද කියන්නේ කිරණනේ දැයි එහෙමයි ස්වාමීන් වෙන මොනවා කියන්නේ. එහෙම තමයි. ඉතින් හරි ලැජ්ජයි මේකට. හරි බයයි. ඉතින් කවදාවත් භාවනා ඉදිරියට යන්නේ නැහැ. එනිසා මේකට යන්න ලෑස්ති වෙලා. ලෑස්තිලා ගියට හදියට හම්බෙන්නේ නැහැ උත්තරේ. ගහලා ගහලා ගහලා තමයි වෙලාවක තමන්න තේරෙන්නේ මේ විරාගය පහළ වෙනකොට මේ වගේ නීරසකමක් පහළ වෙනවා. ඒ නීරසකම හරියට නීරසකම කියලා අඳුනගත්තේ නැත්නම් නින්දක් වශයෙන් පෙනී යනවා. නින්දක් වශයෙන් වංචා කරනවා කියන්නේ. ඊට පස්සේ යෝගාචර දාලා ගහලා යනවා එන්න මේ පොඩ්ඩක් නිදාන් දලාපම හරියෝක හරියන්නේ නැහැ කියලා දාගන්න යනවා. නිදාගන්න එක නෙමෙයි මේ කහරාය යන්න බන්දනේ මං කියු ප්‍රදේශේ ගාඛර වැඩි ඇති බර වැඩි ඇති. ඒ මොකද අද තුන්වෙනි දවසේනේ හතර පහ හය යනකොට නම් ඉතින් තේරුම් ගන්න කට්ටිය වැඩි වෙයි. ඒ නිසා මේක වැරදි නමක් දාලා වැරදි පැකට් එකට දාන්න එපා. මේක හරියට දැනගන්න නම් මේක ක්‍රමී නිදිමත හැදීගෙන ඉන්නේ නැටි, නීරසකම හැදීගෙන ඉන්නේ නැටි, එපාකාරිකම හැදීගෙන ඉන්නේ නැටි. මේ තේරුම් අරගන්න ඕනේ. ඒක ඔය වෙන පිංකම් කරලා හෝ වෙන පොත් කියවලා හෝ ළඟ ඉන්න කෙනා භාවනා කරුවට හෝ හරියන්නේ නැහැ. තමන්ම කරන්න ඕනේ. ඒ නිසා මේක හොඳ ප්‍රයත්නයක සාර්ථක මේ ප්‍රයත්නික වාර්තාවක් කියලා කියන්න පුළුවන්. නමස්කාර වේවා ගරුතර ස්වාමීන් වහන්සේ මේ මාගේ මේ මා සහභාගී වන දෙවන භාවනා වැඩසටහන. මෙවර පළවෙනි දිනේදී ශරීරයේ පිරමීඩය පිළිමයක් සේ සිතා ගැනීම කරගත හැකි වූ අතර ආශ්වාස ප්‍රශ්වාස ඉතා පැහැදිලිව හඳුනාගත හැකියි. ආනාපාන සතිය වඩවා වඩා වඩවා දකිමි. ඒ දෙවනි දිනේ පසුබාගයේ මේ සිත අද දවසේ හුස්ම රැලි ඉතාමත් හොඳීව දැනෙන අතර එය සිතට හසු කර ගැනීමට අපහසු බවක් දැනේ. එහෙත් ශරීරයේ පිළිබඳ සිත පිහිටුවා ගත හැකි අතර හිස් බවක් දැනි දෙයක් දැනේ. පළමු දිනයට වඩා බොහෝ සිතිවිලි ඒ හිස් බව හිස් බවට එක්වීමට කැක් කරයි. මගේ පිළිවෙතෙහි වරණක් ඇතොත් පෙන්වා දෙන තේක්වා වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒකේ අර හිතවිලි තියෙනවා හෝ නැතුව හෝ ඒක වැටහෙන්නේ හිත සංවේදී වෙන්න වෙන්න තමයි. නිසා අරමුණක් දිගේ හෝ නැත්නම් අරමුණ වලින් කය අරගත්තත් ඒක හොඳට සංවේදී වෙන්න වෙන්න පේනවා. හිතවිලි හදන්න ඕනේ අමුද්‍රව්‍ය වේදනා හදන්න ඕනේ අමුද්‍රව්‍ය, ශබ්ද හදන්න ඕනේ අමුද්‍රව්‍ය හැම වෙලාවෙම පසුබිමේ තියෙනවා. ඒකෙන් ඒ සිතවිල්ලක් හදා ගන්නවද, වේදනාවක් හදා ගන්නවද, සද්දයක් හදා ගන්නවද කියන එකත් අපේම කර්ම ශක්තියට තමයි හිත වෙන්නේ. ඉතින් හිතවිල්ල හදාගත්ත මනසට වේදනා සද්ද බාධාවක් නැහැ. වේදනාවක් හදාගත්ත මනසට සිතවිලි සද්ද බාධාවක් නැහැ. සද්දයක් හදාගත්ත මනසට අර දෙක මොකද කොයි එකක් හදන්නේ අරගෙන්නනේ. පිටිපස්සේ තියෙනවා ඒකට ඕනේ තෙල් පැණි කැමති තියෙන ඕනේ කොණ්ඩ කැම හදනවා කොණ්ඩ කැම හදනවා අතිරා හදනවා අතිරා හදනවා බඩු තියෙනවා තෙල් පැණි නැත්තම් කවුන්ද පංචන් කියලා කතාවක් තියෙනවා ජීවුම් වෙනකොට පේනවා ඕනම වෙලාවක සද්ද තියෙනවා හිතේ ඕනම වෙලාවක වේදනාවක් තියෙනවා හිතේ ඕනම වෙලාවක හිතවිලි තියෙනවා හිතේ ඒ කොයි එකටද චෝදනා කරන්න කියන එක අපේ චරිත ලක්ෂණ නොසීතිනවා මිසක්කා මේව දෙන්නේගේ වෙනසක නැහැ ඒක තේරෙන්නේ ඊටාම සංවේදීතාවත්ම සංවේදී වෙන්න ඕන හිතට. සංවේදී වුණොත් මේ කයත් තුනී වෙනවා ආනාපානයත් තුනී වෙනවා ඒකට හැමතැනම මඩ වගුරකින් පුණු බුබුළු දානවා වගේ වේදනාවේ බුබුළු දානවා සද්ද බුබුළු දානවා හිතවිලි බුබුළු දානවා ඒව කොයි එකද චෝදනා කරන්න කියලා කියන එක එක එක නාගේ ලෙඩ රෝග වල හැටියට තියෙන මොකටවත් චෝදනා නොකර මේක තමයි ජීවිතය කියන්නේ මේක තමයි භවය කියන්නේ මේක දුකම තමයි එකෙක් කොළේ ඉස්සොත් අනිත් දෙන්න නෙන්නේ. එකෙකුට ඔක තොලෝසන්න එපා. ඔලෝස එකයි නම් කියන්නේ නැත්නම් බලාගෙන හිටියොත් මම ඊටත් වැඩිය සිවුම් වෙන්න පටන් ගන්නවා. ඊටත් වැඩිය සිවුම් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ තියෙන ශක්තිය කැනමේදී. දීයති මොහතකදී ශක්තිය රූපයක් වඩපත් වේද, සද්දයක් වඩපත් වේද, ගඳක් වේද, රසක් වේද, පහසක් වේද, හිතවිල්ලක් වේද කියන එක ඒ අයිතිකාරය තෝරන දෙයක්. ඒ හදන්න ඕන මූල ශක්තිය හැම කෙනාටම සමානව තියෙනවා. රූපයක් හදාගත්තේ කරනට සද්ද නැහැ. වේදනාව හිතුවේ සද්ද නැහැ. මොකද ඒක එකවරකට එකනේ හදන්න පුළුවන්නේ. අපි ගත්තොත් ටෙලිවිෂන් එකක් channel 17ක් 18ක් තිබුණාට ඒක channel එකට open වෙච්චම අනිත් channels ඔක්කොම වැහෙනවනේ. ඒක අය වහන්න කවුරක්වත් ඕනේ නැහැ. දෙක channel දෙකක් එක කර බලන්න බෑනේ. අනිවාර්යයි තමයි අර මේ ළඟදි බන්ද කාටි වෙලා මේ කාමරය ඇතුලේ මේ වලට wifi කොච්චර තියනවද? රේඩියෝ තරංග කොච්චර තියනවද? ටෙලිවිෂන් තරංග කොච්චර තියෙනවද? මේ යන ප්ලේන්ස් වලින් දෙන තරංග කොච්චර තියෙනවද? වහුල නිකුත් කරන තරංග කොච්චර තියෙනවද? බල්ලු බැල්ලියන් නිකුත් කරන තරංග කොච්චර තියෙනවද? අපි කෝකද පික් කරන්නේ? වහුලට පුළුවන් වුණාට ඒ රේඩාර් තරංග ගන්න අපිට බෑනේ. ඒ නිසා අපිට ඒක අදාළනේ. දැන් අපිට අහුවෙච්ච ගන්න මේ රෙන්ඩ ගෑ ගන්නවා. හරියට මේ ඉච්චරමයි තියෙන්නේ. ඉතින් වෙන තරංගයකට කලබල වෙච්ච එකට පේනවා ඌ ඒකට පිස්සු. මට තියෙන එක ඌට නෑ. ඌ ඒකට ගෑ ගන්නවා. බුදුහාමරෝ කට්ටිය දිහා බලනවා බාගෙට hina වෙලා ඉන්නේ අනේ මේවත් අමන જાතියක් මොකක් හරි එකක් අල්ලන කෑග ඕන එකක් හදන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ නිසා ඔක කරබන තවත් පොඩ්ඩක් පල්ලෙහාට යන්නයි ගියාම අන්තිමට මේක ප්‍රභාවයක් විතරයි යමක් හැදීමේ හැකියාවක් විතරයි දක්ෂකමක් ඒකට කියන පොටෙන්ෂල් කියලා possibility කියලා මේක ඇත්තටම endowment එක මේක ලාභයක් හදාගත්තට පස්සේ කරදරයක්. නිසා මොනවාක්වත් වෙන්නේ ඉස්සලා தත්තට ගෙනල්ලා ඒ පොටෙන්ෂල් එක තියාගෙන ඉන්න. ඒ හැකියාව තියාගෙන ඉන්න. නිසා තේරවාදෙට කියනවා හැම දෙයකම දක්ෂ වෙන්න එකක්වත් පෙන්වන්න එපා. හැම හැම හැකියාවක්ම ලබන්න. එකම හැකියාවක්වත් ඕනේ නැති නේද කිසිම තැනක පෙනේ පුම්බන්නේ යන්න එපා. ಗುಣවතාවගෙන ජීවත් වෙන්න. එනිසා ඔය ඔය ඔය දිගට බහගෙන යනකොට ආනාපාන චිවුම් වෙනකොට කය චිවුම් වෙනකොට හිතවිලි හදන්න ඕනේ පරිසරයේ ඕන තරම් තියෙන. ඒවට කියනවා පණ්ඩිත ශාන්ති කියන්නේ inner thoughts, background thoughts කියලා කියනවා. ඒව නැති වෙලාවක් නැහැ. කලහතුරුදී අපිට චෝදනා කරනවා. ඒ චෝදනා කරන වෙලාවේදී වේදනා චෝදනා නැහැ. ඒ කරන වෙලාවේදී ශබ්ද චෝදනා නැහැ. මොකක් හරි අර අල්ලගත් එක අල්ලන ගෑ ගන්න. ඉතින් මේ එක එක නයි එක එක දේවල් අල්ලන කෑ ගහන්නේ ඒ එක නගේ පු탁 පු탁 කියලා. තම තමන්ගේ රුචිකත්වයට මිසක් ඔක්කොටම කෑ ගහන්න ඕනේ ඕනේ නම් කෑ ගහන්න ඕනේ. ඒ ඒ දුක් පෙළෙන ගතිය, තවන ගතිය, මේ දරද පරිලහ ඔක්කොගෙම සමානයි. එක එක නම් කෑ ගහන්නේ තමන් දන්න මේ විලාපහම තමයි. ඒ මිනිස්සු මැරිච්චාම කට්ටිය විලාප දීලා අඬන්නේ ඌට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට යන්නන්නේ. අනේ තාත්තේ ඊට පස්සේ අපි බලාපොරොත්තු තාත්තා කියන පස්සේ වෙන කෙනෙක් පත් කරලා ගියා නම් අඬන්න දෙන්නේ නැහැ. තාත්තා නැසෙච්චම බලා ගන්න කවුරක්වත් නැහැ. ඒ තරමට අඬනවා. ඉතින් අර තාත්තා එහෙන් ලංකාවෙන් ආපු කෙනෙක් නම් දුව අඬන්නේ ඉංග්‍රීසියෙන්නේ දැන්. ඒකට තාත්තට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. අර තාත්ත තාත්තමට ඉංග්‍රීසියෙන් ඇවිල්ලා ඉන්නේ නැති ඔක්කොම ඉංග්‍රීසි කට්ටියනේ. ඉතින් හඬන්න වැඩක් නැහැනේ තාත්තට හෙන්න. කට්ටියට හෙන්න දැනන්නේ. ඉතින් තාත්තට හිතනකොට යකෝ මම මෙච්චර ආදරේ බව දන්නවනම් මම මැරෙන්නේ නැහැ කියලා හිතනවා. ඒ බොරුවටනේ හඬන්නේ. තවදාකවත් ඉන්නකන් සලකන්නේ නැහැ. මැරුවට පස්සේ ඉකාත වෙනකන් ඉංග්‍රීසියෙන් හඬනවා. අනේ අර දෙමළ දෙමළට ඉංග්‍රීසි තාත්තට ඒක තේරෙන්නේ නැහැ. ඒ උන් හඬන්නේ මේ ආපු නැදයින්ට විතරනේ ඉන්නේ මනුස්සය. නැති මනුස්සය නෙවෙයි. ඒ වාගේ හොල්මනක් මේකේ තියෙනවා. අපි දවසර කරන චෝදනා ටික අපි දවසර කරන ඉල්ලීම් ටික ලියලා බලන්න ඒකෙන් මම කවුද කියලා තේරෙයි. මම කවුද කියලා කේන්දරේ බලලා හරියන්නේ නැහැ. ස්කෑන් කරලා හරියන්නේ නැහැ. එක්ස්රේ කරලා හරියන්නේ නැහැ. දවසර කරන චෝදනා ටික බලන්න ඒක පුදුම ලස්සන චරිත ලියවිලා තියෙනවා. ඒකත් මේ භාවනා කරන වෙලාව හිතේ උද්දීපන වෙලා එනවා. ඉන්දට වැඩි මේ මතු කරවෝ මේ නදි කියන්නේ විවෘත කරපු තුවාලයක් වගේ භාවනා හිත. හරියට තේමයි නිසා තමන්ගේ චෝදනා ටිකයි, ඉල්ලීම් ටිකයි ලියලා තියාගන්න. එතකොට පේන්නේ මම කියන්නේ කවුද? ඉල්ලීම් තෝගේකුයි, චෝදනා තෝගේකුයි විතරයි. ඒ අනුව අනිත් එක්කනගේ වෙනස් වෙන හැටි දැකද. හැබැයි ඔක්කොමලා ඉන්නේ එකම කක්කවලේ. ඔක්කොමලා ඉන්නේ එකම නරාවලේ. එක එකන එකේ සමහර ගඳයි කියලා කියනවා, සමහර රසයි කියලා කියනවා, සමහර හැද නැහැ කියලා කියනවා. කොහොමදින් කක්කවල එකක් නැහැ නේ. ඉතින් ඒ නිසා මේවා දිහා බලන්න බලලා ඒකෙන් අල්ලන්න හුවෑමයි වටෑමයි මම කියන්නේ කවුද මේ ඒක තේරෙන හොඳට පාට ගාව පල්ලෙය සිව් මට්ටමේ කය සිව් වෙනකොට ආනාපාන සිව් වෙනකොට ඒ මතුවෙන ඉනර් තෝට්ස් දිහා බලන්න පුළුවන් නම් ඒ නිරීක්ෂකගේ වටයෙන් බලන්න. එතකොට පේනවා මේක කවදාකවත් නැති එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණ ඉසුඹුලන්ට ඉඩක් නැතුව අරකින් මේකට මාරු කර කර යනවා වගේ ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ දිකටම දැවිල්ල තියෙන නිසා ඔය කෑ ගහලා වැඩක් නැහැනේ. කරවන ඉවසපන්. පපුව ඉවසපන් පපුව කියලා වතුට්ටියක් ගාගෙන පපුව අත ගාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒකට භාවනා දියුට වෙනවා. මල්ලිකණියා හොල් මං වෙලා ඉන්නේ. ඔය දීදී ඊගා ප්‍රශ්න කියමු. අවසරයි ස්වාමීනි. මම ගිය අවුරුද්දේ දෙසැම්බර් මාස 5 වෙනිදා චන්දරතන ස්වාමීන් වහන්සේගේ වැඩසටහනකට සහභාගී වුණෙමි. දීර්ඝ අධ්‍යක්ෂින් සාකච්ඡාවකින් පසු උන්වහන්සේ මට උපදෙස් දුන්නේ හුස්ම තුනේදී ආනාපානය නොදැන සක්‍රියට පැමිණ අරමුණක් නැති සිත එලෙසම පවත්වාගෙන ශබ්ද අරමුණු ආදිය පැමිණ නොඇලී නොගැටී යවත්ව යන ආකාරයෙන් ලෙස බලා සිටින ලෙසයි. මෙලෙස විනාඩි 20ක් 30ක් පමණ ඉදී ඉදීමට පුහුණු වල ලෙස උපදෙස් ලැබුණි. ස්වාමීනි ඊළඟ පියවර කුමක්ද? ඔබ වහන්සේට තේරුම් ගන්නයි. ඔය එතකොට දැනට කොච්චර වෙලාවක්? එහෙම නැත්නම් කොච්චර වාර ගානක් එක පරියන්කේක මේ වගේ නම් කරන්න බැරි අරමුණක් නැති නම් කරන්න පුළුවන් අරමුණක් නැති අවස්ථාවෙ ඉන්න පුළුවන්ද කියලා කිව්වොත් මම හිතන්නේ සභාවට මේක සාකච්ඡාවට ඉදිරියට හොඳ තොරතුරක්. ජාන්දරතන හඳුරු එහෙම කියලා තියෙනවා තමයි. ඒක සාර්ථක වුණාද මොකද කියලා මට දැනගන්න. මේ බීප් දීපු බේක්පන්ති තඹල බීලද මේ කතා කරන්නේ නැත්නම් තාම තුන්ඩුවේ දන්නේ නැති. බීල නැත්නම් ඉතින් අරක පොඩ්ඩක් බීල බලන්න කියලා මම කියන්නේ. කරලා තියෙනවා නම් ඒකේ තොරතුරු අවශ්‍යයි. අද ඉතින් මම මයික් එක පොඩ්ඩක් අරගෙන ඊට පස්සේ පොඩ්ඩක් ඉන්ටර්වයුව කරනවා. හැබැයි කලින් එන්න එන්න ලංකල්ල කතා කරා ආ ඒක ආරම්භය මේ ආරෝපණය ආරම්භණය ආරම්භය වෙන ආරෝපණය ගොඩාක් ආලෝකයේ වෙලිලා නම් අපි හිතේ තියෙන ඔයක් වුණා එතකොට එතන කිසිම මොනිට අතාවේ නම් කිසිම දෙයක් නැහැ කියන මොකක්ද මේ වෙලිලා හනකම් කොහොමද දෙයක් කියලා වුණා ඊට පස්සේ තමයි ආතල් විවේක කියන්නේ දුර මේ අරමුණ අදිනවා මොකක්ද දෙන්නම යනවා. සතුටු වෙනවා. කොහොම විශ්සක්තිය පිටර ඉන්න බලන්නේ කියලා. ඊට පස්සේ තාක්ෂණික ඉන්න මොන රසදයක් මගේ ඊට පස්සේ ඉතින් මගේ පාඩම් කරන්න බැරිුණා. දැන් ඊට පස්සේ දැන් මේ මේක රාන්කරේන දාප්පයක් කරනකොට ආයි ඉතින් පුළුවන් පයිටසෙලි දෙවිලා සිතරේකට ආයි චුට්ටකින් තතාවුණ දාප්පයක් විතර වෙනවා නේ පුළුවන් නේද? ඔය නිසා ඇත්තටම මේකේ උත්තරේ ඔක ඇතුළමයි තියෙන්නේ. ඒක දිගට යන්න අරින්න ඕන. ඒ කියන්නේ මේ වගේ තැනකට යන්න හම්බ වෙච්ච වෙලාවේ අපි ඒක නැවත නැවත ගිහිල්ලා බලයේ තහවුරු කරගැනීමේ මෙහෙයුමක් කරන්න ඕනේ. යන්න පුළුවන් බවට දැන් පින තියෙනවා. හැකියාව තියෙනවා. ඒක ඕනෝනේ වෙලාට යනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක පුළුවන් තරම් කරලා කරලා කරලා කරලා මේක වැඩි කරගත්තොත් අපිට මේ සංසාරේ කවදාකවත් තිබුණ නැන්නේ අරමුණක් නැති අවස්ථාවක්. මුළු සංසාරෙම සාගරයක් නම් බුදුන්සේ කියනවා මේ අරමුණක් නැති අවස්ථාව දූපතක් වගේ කියලා. පැල ගහන්නේ තෙබිලා නැහැ. ඕන්න එතෙන්ලා ඉන්න පුළුවන්. දැන් ඒක වැඩි කරගන්න එපා. මේ ඒක තහවුරු කරගන්න එපා. ඒ තහවුරු වෙලා නැහැ තාම. එහෙම නැතුව ඉන්න පුළුවන් ප්‍රමාණය විනාඩි 20ක් විතර කියලා කිව්වට ඒක නිකන් දල මේ උපමානයක් විතරයි. Thank you. ආලෝකය දිහා බලන තුරිතද මොකද ආලෝකය ගැන නෙවෙයි අපි කතා කරන්නේ අරමුණක් නැති අවස්ථාවක් ගැන. ආලෝකය තිබිලා ආලෝකය බලනවක් නැද්ද කියනවනේ ඒක අරමුණක් ඇති අවස්ථාවක් නෙවෙයි. දැන් මේ අපි කතා කරන්නේ අරමුණක් නැති අවස්ථාව. මේ සාපේක්ෂව කතා කරනවා ඇති දේට සාපේක්ෂව නැති දේ පිළිබඳව සත්‍ය ප්‍රත්‍යක්ම දැන් කරන්නේ. ඒකට ඇති දේ මේ සත්‍යයක්ද වේදනාවක්ද හිතවිල්ලක්ද කියන එක ඒක ඒ තියෙනවනම් ඒක දිගේ වහනා කරන්න. කෙරුවට පස්සේ තමයි මේ නැති තැනට යන්නේ. ඒ කියන්නේ අරමුණන් ගෙවම් කරපු ගලාව. මේකට තමයිලාට කියනවා අරූප කියලා. නැත්තම් සූක්ෂම රූප කියලා කියනවා. රූපේ පිටමද දක්ෂ වෙච්ච කෙනාට තමයි රූපේ ගෙවම් කරන්න පුළුවන්. ගෙවම් කරාට පස්සේ අරූපෙට යනවා. එහෙම නැත්නම් සූක්ෂම රූප වලට යනවා. ඒක හරියට මේ වායු ගෝලයේ ඉහළට ඉහළට යන්න යන වායු ගෝලෙ තුනී වෙනවනේ ඉන්නේ. ඔක්සිජන් අඩු වෙනවා. ඒ නිසා කන්දක් නගින එක කරනවා. ඒ පළවෙනි හැතැම්ම 10 දී දෙවෙනි හැතැම්ම 10 දී තුන්වෙනි හැතැම්ම 10 තුන් පොලේදිම ඇකලමටයිස් කරන්න ඕනේ අඩු ඔක්සිජන් තත්ත්වයන්සේ ජීවත් වෙන්න. ඉහළට යන්න යන්න මේ වතුර අන්තක 60ටපත් වෙනකොට පැහෙන්න පටන් ගන්නවා. මෙහෙදී එක 100 පන්නන්න ඕනේ. ඒ වගේ මේ ඉහළ ඉහළ තත්ත්වවලට යන්න පටන් අරගන්න එක මේ කරගෙන කරගෙන යන්නේ. ඉතින් ඒ ඒ මට්ටම් වලදී හිත ඒකට හුරු කරන්න ඕනේ. හිත සීසන් කරන්න. ඒක කියන්නේ ඇකලමටයිස් කරනවා කියලා තත්ත්වගත කරන්න ඕනේ. කරලා ආයෙ එන්න ඕන. ආයෙ යන්න ඕන. එතකොට පේන්න පටන් ගන්නවා අපි මෙතෙක් කල සංසාරේ ජීවත් වෙලා තියෙන වායු සාගරයේ අන්තිම පතුලේ. කවදාකවත් අපි ඉහළ මට්ටම් වලට ගිහිල්ලා නැහැ. හැබැයි අපේ ශරීරෙට පුළුවන්. ගහක් කියලා කඳුල ජීවත් වෙන මිනිස්සුන්ගේ චරිත ගත්තොත් මේ පාමුල වෙන ජීවත් වෙන සංසාරේ හුඟක් වෙනස්. එනිසා පුරුදු වෙලාම තියෙන්නේ අඩු ඔක්සිජන් තත්ත්වයක ජීවත් වෙන්න. ආන්නේ වගේ මේ හැඩගැහිම වුණාට පස්සේ අපේ ශරීරයේ ඇත්තටම මේකට හැදගැහිමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතෙන්ට යනකම් අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ චූල ශුන්්‍යත සූත්‍රයේ අරුවචනාතේ ආනන්ද හාමුදුරුවෝත් එක්ක යන සාකච්ඡාවේදී ඉස්ලාම ගෙවල් දොරවල් අතහැරලා ගෙට ගෙදෙ අරණ්‍යයකට යන්නේ කියලා. අරණ්‍යයත් අතහැරලා කයට එන්නේ කියලා කියනවා. කයටත් ඇවිල්ලා පටවියාපෝ තීජෝ වායුවෙන් හතරම අල්ලන්නේ නැතුව එකක් අල්ලන්න කියනවා. අපි කිය හුස්ම ඇල්ලුවයි කියලා. නෑ හුස්ම ගෙවෙන එකයි යන්නේ කියලා. ඊට පස්සේ ඒකට ගමක් නෑ, අරණ්‍යයක් නෑ, කයක් නෑ, වායෝ දහතුවක් නෑ. නැති තැනට යනවනේ. ඒ උන්ටටම දන්නවා දැන්. කිතේ ඉඳලා අරණ්‍යට ආව හැටි දන්නවා. අරණ්‍ය වාඩි වෙච්ච හැටි දන්නවා. වායට හිත ගත්ත හැටි දන්නවා. කයි වායෝ දහතුවට දාපු හැටි දන්නවා. ගොරෝසු ආනපාන දන්නවා. සියුම් එක දන්නවා. අතිසියුම් එක දන්නවා. ඉතියා දන්නෝනේ අපු පාර. දැන් මේක ගොඩාක් කියලා ඉන්නකොට ඉන්නකොට හුස්ම නැති එකක් දකින්නවනේ දැන් ওই කියන තැන. ඒක හොඳට සීසන් කරන්න කියන. හොඳට හුරු කරන්න කියන. හොඳට තත්ත්වගත කරන්න කියන. එතකොට අපිට තියෙනවා එතන ඉන්න පුළුවන්. දැනෙන හුස්මක් නැති වුණාට ආයාස කරලා හුස්ම ගන්න බව නැති වුණාට පැය පැය කාමර දෙක බුදුහාමුදුරුවෝ අවුරුදු 17ක් ඉඳලා තියෙනවා. ඉතින් මේක වැඩි කරන්න කියන. එතකොට ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීන් වහන්සේ මොනවාක්වත් අරමුණක් නැත්තත්තේදී නිවන් දකින්නවාද කියලා. මොකද අරමුණ කියන්නේ කෙලස් කියලා හිතලායි කතා කර කතාව ගෙනියන්නේ. අරමුණ නැත්තත්තේදී මේ මේ තෙදි නිවන් දකින්නවාද කියලා. ඒතර බලනස් කියනවා සමහරක් නිවන් දකින්නවා සමහර නිවන් දකින්නේ නැහැ. ඒකට ආනන්ද ආමතුරුහන මෙච්චර අමාරු රාජකාරියක් කරලා තියෙන කෙලස් ඔක්කොම ගෙවන් කරලා මේ කිසිම අරමුණක් රූපයක් නැති අරූප හෝ සූක්ෂම රූප tattර ගියාම ඇයි කෙනෙක් නිවන් නොදකින්නේ කියලා. දැන් කියනවා මේ தත්වයට ආශාව තියෙනවා ඒ ආදී. මේ ලැබපු දෙයට ආශාව තියෙනවා. ඒක නිසා නිවන් දකින්නේ නැහැ. ඒ පැත්තෙන් බලනවා චන්ද්‍රකම හමුදුව වැරදි. මේක වඩන්න කියලා නේ කියන්නේ. මොනවාක් නැත්තත් වඩන්න කියලා කියනකොට ඒකට ආශා කරන කෙනෙකුට නම් වැරදි. නමුත් ඇත්තකුත් තියෙනවා. මොකද සංසාරේ පුරාවට අපි තියෙන දේවල් රස කරන එක නෙකරේ. දැන් මේ නැති දෙයක් නේ රස කරන්නේ. ඒකට නම් නැති දෙයක් රස කරලා ඒකට හොඳට උහුරු කරගෙන ඒක තමයි තමන්ගේ හැබෑ නිවහන පාටපත් කරන ඒකට තියෙන ආසවත් අතාරින්න. ඉතින් ඒ ඉස්සෙල්ලා අපිට සිද්ධ වෙනවා අතාරින්න වුණාට ඒ දන්නේ ශේෂ්ඨය හදාරන්න එපා අපි. දන්නති ශේෂ්ත්‍රය අපිට කාලයක් ඉන්න පුළුවන් බව තහවුරු කරන්න එපා. ඉතින් අඹදරෝ බදාගෙන, ඊවල දරෝ බදාගෙන, හරක බාන බදාගෙන, පතරම් මිනිපොත් බදාගෙන ඉන්න මිනිස්සෙකුට මේ වගේ තත්යකට යන්න බෑනේ. ගියත් බොහොම සුළු වෙලාවකින් ආපහු වැටෙනවා අරකට. ඒක නිසා කියනවා මේකට මේක 150ට 50ට කම්වත් කරන්න කියලා. දවසේ වැඩි වෙලාවක් ඒ හිස්තන ශූන්‍යතාවයට දැන් තුච්ඡ භාවයට, රිත්ත්‍ය භාවයට, අනාත්ම භාවයට, පරතෝ භාවයට ගෙනියන්නේ කියලා. එන්න ඒකට තව මදි ඇවිල්ලා. ඇවිල්ලා බයි ඒ පරිසං වෙන්න කියනවා. ඒක වඩා ගන්න නිවන් ලැබෙන්නේ. ඒකට තියෙන බැඳීමක් තියෙනවා නේ. ඒකත් අතාරින්න. මම දන්නවා මේවා කියනකොට කට්ටියට වයර් මාරු වෙනවා කියලා. පංචබජල් වෙනවා. කොණ්ඩේ ක්‍රේල් වෙනවා නේ ඔළුව ක්‍රේල් වෙනවා. ඉතින් ගැඹුරු ප්‍රශ්න අහන්න එපා එක්කෝ. ඕනනම් මට මෙවල් මේ අරූප ධානය දෙන්න පුළුවන්. ගෙනාවු නෑ බෑග් එකේ නෑ මං ගිහින් එවන්නම්. ඒවට තමයි අරූප ධානය කියලා කියන්නේ. හැබැයි ඒක විපස්සනා කරන කට්ටියට හම් වෙන්නේ නෑ කියලා සමත කට්ටිය කියනවා. සංසන්දේ වගේ අවස්ථාවක් තිබුණා ආලෝකයේ යනවා තමන්ගේ ආස්ථාවේ තියු කරන්නේ නැතුව ඒ ආලෝකයේ හිත දැකලා පවතින හැටි ඒක පටන් ගන්න හැටි පවතින හැටි යාළුකේ තියෙන හැටි ඒක යාළුකේ කුල්‍යාකාරයට යාලාකාරේ වස්තුම යාළුකේ නැතිලා යනවා ඊට පස්සේ අර ඒ සුද්ධිමාර්ගයේ තියෙන දවස්යේ ඉස්සර කරන එතන අනිත්‍ය ත්‍ත්වය දැක්කහම ශුන්‍යතාවයට ගියාට පස්සේ අනිත්‍ය වෙන්න දෙයක් නැහැ. නිට්ටය අනිත්‍ය භාවයේ තියෙන ඇති දේ තමයි. නැති දේ කවදාකවත් පටන් ගන්නමකුත් නැහැ, මැදකුත් නැහැ, අගකුත් නැහැ. ඒක ඒක චිත්‍රය අඳින කැන්වස් එක වගේ. ඒ ශූන්‍ය භාවයේ මුලැඳාග නැහැ. ශූන්‍ය භාවයේ සංඛාර සංස්කාර ගතියක් නැහැ. ඒ නිසා මේ සංස්කාර ලෝකේ ගත කරපු අපි මේ ලෝකේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න සංස්කාර නැති එකක් දැකලා ඒ දෙකෙන් එකටවත් මනාප නැති එකටවත් බැඳීමක් නැතුව අරගෙන නැතුන බෑ මේක නැතුනොත් බෑ කියලා ඉන්න තත්ත්වයට යෑමක් මම මේ කතා කරන්නේ. ඒක නිසා මේ කියන தත්ත්වයේදී ඒ කියන්නේ ওই හිස්තන එහෙම නැත්නම් ශූන්‍ය තුච්චරිත තත්ත්වයට ගියාම ඒකේ මුලමදාග බලන්න බෑ. දැන් තමයි ඒ අවස්ථාවේ ඉක්මනට අවදීනේ. ඔව්. ඒ කාලය ජීවිතවත් නැහැ. කිසිම සමහර වෙලාවට සයස්න සමාජයේ ප්‍රයත්න කරන්නේ මදීවා. ඒ උගන්නේ නැහැ. ප්‍රමාණයෙන් ප්‍රයත්න කියන එක හරි සමාන වෙලාවේ විනාඩි 5ක් වගේ. එන්නත්නම් ඒකේ පැයක ප්‍රමාණය හරි සුළු වෙලාවක්. මේ මයික් එක දෙන්නේ නැති එක තමයි මට මේ මේ ඩෝන් ගැනත් කේන් කියන්නේ. හිතගෙන පිටිපස්සෙල බලන්න. එතකොට නිකන් කමන්කම තේරෙනවා, ඒ කියන්නේ කමන්ක ප්‍රතිමත් තත්ත්වයේ ඉඳලා නිකන් දොරක් ඉවර වෙලා වගේ සාමාන්‍යයෙන් අපි හිතමු එක්කෝ අපි වැටෙන්නේ මුගක් වෙලාවට දැන් ආදී කියන්නේ මට ඇත්තටම විස්තර කරන මගේ භාවනා කරන අවබෝධය මත පටිච්චසමුප්පාදේ එක්කෝ පොතන හරි වැටෙනවා ඒ කියන්නේ කොහොමද ඇත්තටම වැටෙනවා මේ ආපු ගමන පිටපත ආපස්සට ආයෙ යනවා ආයෙ විදියට යනවා ওই විදිහට ගිහින් ගිහින් නැවත නැවත ඒ තුල තමයි ගමනක් දැන් ඊළඟ පියවර වශයෙන් යන්නේ කියලා මට හිතෙනවා. වෙන්න පුළුවන්. ඒකට ඒ වෙලාවේදී සම්මස්සර ඥාන සිද්ධ වෙනවා කාලයේ දිගේ සහ දේශයේ දිගේ සලකා බැලීමක් කරනවා. දැන් අපි ඉන්නේ ගැටිලා නෙවෙයි මොකේකවත්. මෙතෙක් කල් ගැටිච්ච හැටි. දැන් මේකේ නැගිටිට පස්සේ ආයේ ගැටෙන හැටි. මම මෙතන හිටියට මම ළඟ ඉස්සරහින් ඉන්න මනුස්සයා දැන්නවත් ගැටි ගැටි ඉන්නේ නැටි හොඳට තේරෙන්න පටන් ගන්නවා. මොකද දැන් ඉන්නේ අවුලක් නැත් තැනක. හැබැයි මේක ප්‍රകൃතිය කියලා අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ. අපිට මේ ගැටුමනේ ප්‍රകൃතිය තියෙන්නේ. බුදුන්ස කියනවා මේක තමයි ප්‍රകൃතිය. අපි මටන් ගත්තේ මෙතනින්. දැන් අපි කොච්චර ගැටලද කියලා කියනවනම් ගැටුම් වල තදබදේ කියලා කියනවනම් ඒ අතර හිදසක්වත් දකින්න තරමට අපි ගැටුම් වලමනේ ගත කරන්නේ. දැන් මේ භාවනාවෙන් පෙළලා දීලා දෙනවා කොච්චර තිබුණත් ওই දෙකක් අතර හිදසක් තියෙනවා. ওই දෙක අතර මේ නම් කරන්න බැරි තුච්ච රිත්ත හිතනක් තියෙනවා. ඒ හිතන ලොකු ජොලියක් තියෙනවා. මොකද අර ෆ්‍රික්ෂන් එකක් නැහැ නේද? ලීස් ෆ්‍රික්ෂනල් පාත් එකක් තියෙනවා. නමුත් අර දරුවන්ට බැඳිච්ච, කයට බැඳිච්ච ජීවිතේ වෙන්නේ මනසට කොංගුණ වුණා, තනි වුණා, පාළු වුණා, රැහින් ගැලෙවුවා වගේ මහා බාලු ගතිය. මහා මුස්පේන්තුවක්. මහා කොම්බේ ගතියක් තියෙනවා. ඉතින් තමයි මේ தත්ත්වය ඇති වුණාට ඒක ප්‍රිය කරයිද, අප්‍රිය කරයිද කියලා කල්ලාතු කියන්න බෑ. සද්ධාව සතිය සහ සීලය තියෙන එකට ප්‍රිය වෙන්න ඉඩ තියෙනවා. ශ්‍රද්ධාව සීලය සහ සතිය නැති කෙනෙක් කවුද ඉතින් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්නේ. මම දැන් දැන් නැත්තරකට ආව දැන් මම මොකද ආරෝගී ගමටක් ගාලා වෙල්ඩින් කරලා හරි ආත්මය දාලා දෙනවා. මේක අරන් ගෙදර ගිහිල්ලා බබා තෙල්ලම් කරලා එන්නකෝ. ආත්මේ නැති සයිකියාට්‍රි එකක් දන්නවනම් සයිකෝതെරපි without the self දන්නවා මෙතෙන් ගියාට පස්සේ මෙයාට සද්දාව වඩවා ගන්න පුළුවන් නම් සීලේ වැඩිවීමක් ඇති වෙන්න පුළුවන් නම් සතිය වැඩිවීමක් ඇති වෙන්න පුළුවන් නම් බුද්ධෝත්පාද කාලයක් ශාසනයක් තියෙන කාලයක්. නැත්තම් ශාසනය නැති කාලෙක මේකට ගියා නම් මොනවද වෙන්නේ? එක්ක සීදීනසා ගන්න වෙනවා. එහෙම නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක් කාට යන්න වෙනවා. දෙකම එකයි හැබැයි. මොකද්ද? දැන් මේ වගේ අවස්ථාවක් ආවම මන්දිර පටිසම්පාදයේ වගේ විදිහෙන් ආවම හුඟක් වෙලාවට යෝගාවචරේ බලාපොරොත්තු වෙන්නේ සීයේ යෝගාවචරයන්ම හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ කන්නාඩියකින් ඒ පැත්ත මේ පැත්ත බලමින් කොහොමද මේක පච්චවේක්කණය කියලා කියන ප්‍රතිවේක්ෂා කරනවා කියලා බුදුහාමුදුරු කියන්නේ මේ විරිසුදු හම්බුනාට පස්සේ Tamanට Tamanගේ ක්‍රියාකාරකම් පේනවා මෙතෙක් කල දැක්කේ ඇතිපැත්ත විතරනේ දැන් නැතිපැත්තට සාපේක්ෂව බලනවා මම මෙතෙක් කල කරේ මොකද්ද නඩපුත ඔවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ ඊට පස්සේ ජීවිතේ සම්පූර්ණයෙන් සලකා බලන අවස්ථාවක් වෙන නිසා මේකට කියනවා තිරියම් වෙනවයි කියලා. Tamanට අලුතෙන් ආත්මයක් ලැබුණා වගේ. නමුත් මේකම නෙවෙයි නිවන කියන්නේ. මේ අපි මේ ගෙවන මේ කලහකාරී පීඩාකාරී එහෙම නැත්නම් මේ ආතතිගත ජීවිතයට සාපේක්ෂව තියෙන දෙයක්. සමත තත්ත්වයක්. ඒ තත්ත්වෙ ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්න මේ ලෝකෙ කීයෙන් කී දෙනාද යන්න පුළුවන්කම නැවතෙන්ට යන්නේ කවුද? ගියත් ඒක භාවනාවේදී වුණා නැත්නම් ඝර්ෂණයේ අරුතන එහෙම නැත්නම් පහසු තැනක් කියලා තේරුම් ගන්න කොච්චර ඥානයක් ඕනද කියලා. මෙන්න මේ ඇලිගලි වාසය කරන මනුස්සයට අතින් ගියාට පස්සේ නිකම් පෙකිනේ වල කඩලා ගියා වගේ, සරුංගලේ නූල කඩලා ගියා වගේ. එයාට වෙන්නේ මම දැන් නිකම් ලෝකයට අයිති නැති කොන් වෙච්ච කෙනෙක් වගේ වෙන්න ඉඩ තියෙනවා කියලා මම මේ කියන්නේ. මොකද අන්නේ වෙලාවේ නෑ නෑ මේ තමයි බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාව. මේ කෙලෙස් අරුතනක්. මේක මම කරපු වැඩේ සම්පූර්ණ ප්‍රතිඵලයක්. ඒ නිසා මම මේක පුළුවන් තරම් කාන්තාරය විදින මිනිස්සෙක් පිරිසිදු ජලයක් ලැබුණාට පස්සේ ඒකට බහැලා නාලා බීලා මල් ජලයේ වේද මල් පළඳගෙන ඉන්නා වගේ කියලා බුදුහාමුදුරු කියනවා දන්න මිනිස්සයා මේකට ගියාම සංසාරේ දුක දන්නේ කරනට තේනවා මේක తాවකාලික විකල්පයක්. හැබැයි මේ දෙකින් එකටවත් නොබෙදීම හරහා තමයි නිවන් ලබන්නේ. මෙච්චර අමාරුව උපයාගත්ත මේ මේ ශූන්‍ය දෙයටත් බැඳෙන්නේ නැහැ. ඒක ධර්මයේ ප්‍රයෝජනයක්. ඒ වෙලාවේ පටිච්චසමුපාදේ වශයෙන් හෝ හේතුඵල වශයෙන් හෝ අපිට තේරෙන පටන් ගන්නවා ඒක මටයි කියලා නෙමෙයි හිතේ ඇති. මේ කලහකාරීකමෙන් ගිය ගමන් ධර්මයෙන් තමයි හිත වැටෙන්නේ. ඔකට මේ පොත් පාඩම් කරන්න ඕනේ නැහැ. ව්‍යාකරණ ඉගෙන ගන්න ඕනේ නැහැ. මොනම ත්‍රිපිටකයක්වත් ඕනේ නැහැ. ඊට වැඩිය හොඳ එකක් හම්බ වෙනවා. ත්‍රිපිටකේ දැනගත්ත එක්කනට පොඩ්ඩක් පමණයි. ඒ මේ දන්න ගැට ලියාගෙන ඉපැ හිතෙන්නේ ඔය පොත දන්න මනසට හරියම කරදරයි උතන. නමුත් දැන් ඊට පස්සේ අර දැන් දැන් වලට නැති කියන්නේ අපි දුක අපරේ නනනවා අවිද්‍යාව කියන තැනට ඒක වැටෙන්නේ නැහැ. ඒක ඔක්කොම තර්ක මනස දාන විකාර විතරයි. කොයි එකකින් පටන් අරගත්තත් අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති අස්මින් උප්පච්චේ ඉදං උප්පජ්ජති අස්මින් පහිනේ ඉඳන් පහියති මූල ධර්ම ඒකමයි. අවිද්‍යාවේදලා සංස්කාරවලට ගියා. සංස්කාරල විඥාන මූල ධර්මේ නම් ඒකමයි. ඒ දන්නේ නැති අයට තමයි ඔය කෑලියට කප කපා පෙන්නලා දෙන්නේ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මූල ධර්මය අවබෝධ කරගන්න ඕනේ කරන්නේ. මූල ධර්මය අවබෝධ කරගත්තාම පුරුක් 16කට දාලා දුගෙන ගන්නේ, 8කට දාලා දිගන ගන්නේ, සංසාරේ දාලා දිගන ගන්නේ. ඉතින් එක එක නිරූපණ, නිදර්ශන සහ රූපක විශේෂයි. ඒවා සංඥාවේ සෙල්ලම් ටිකක් තියෙනවා. මූල ධර්ම එකයි. මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ මේ ඇති වෙනකොට මේ හටගන්නේ මේ ඇති වෙනකොට මේ නැතිවන්නේ සාමාන්‍ය සංසිඳීම වෙන්නේ දැන් ආස්වාද ප්‍රසවාසයේ ජීවණුනා අවාලම දැක සම්මාදේ උනා ඒකට කැලේට කැලිලා ඒකත් අවිද්‍යාව විස්තර කරනවා නම් අර ඒකට ඇයි ආස්වාදේ කියන්නේ අපි දීපුණම ඒකට ඒ වෙලාවේ ආස්වාදයෙන් නැත්නම් ප්‍රසාදයෙන් කියන ප්‍රශ්නයක් නැහැ. අපි දන්නේ නම විතරයි. ඒ සංඥාව පතුරු පතුරු යනවා. අපි දෙන නම. නම් කොයි දේ තිබ්බත් ඒ වෙලාවේ හැදෙනවා ඒ වෙලාවේ කැඩෙනවා. ඒක නිකන් එකතු වෙනවා ආයෙ ගැලවෙනවා. දැන් වැලි වලින් හදන මාලිගාවක් වගේ. මාලිගේ මාලිගා හදනවා ආයෙ වැලි වලට යනවා. උඩ මාලිගාව කියනවා නම් කියන්නේ, મંદિરේ කියනවා නම් කියන්නේ, ගේ කියනවා නම් කියන්නේ මොනවා කිව්වත් වැලි ගොඩක් විතරයි. අපි මේ මේ දාගෙන තියෙන නංවනන් ටික ඔක්කොම පුස්සක් වඩපත් වෙනවා. ඒ රූප ගෙවෙනකොට, කය ගෙවෙනකොට ඒත් එක්කම වේදනත් ගෙවෙනවා, සංඥා ටිකක් ගෙවෙනවා. ඊට පස්සේ ආර පරිත්‍යාගපාද ලෝසාකාට දැනගන්නේ මූල ධර්ම දැනගන්නේ ඔක්කොම නිකන් මේ ව්‍යාකරණයකට භාෂාවකට කොටු වෙච්ච දේවල්. ඔතනින් එහාට ගියාම භාෂා ව්‍යාකරණ මොකුත් නැහැ. අවබෝධයක් එනවා. ඒ අවබෝධෙත් මට අයිති නැහැ. මමයක් නැහැ. එතකොට අවබෝධය විශ්වගත අවබෝධයක්. අපිට මේ දේවල් අමතක කරොත් එතෙන් යන්න පුළුවන්. ඒ දේ අමතක කරන්න ඕනේ මෙතෙන්ට එන්න. ඒක අල්ලගත්තට පස්සේ ඒ කොයි වෙලාවකදී අල්ලගත්තට පස්සේ ඕන කංකරච්චලා තියෙන තැන ඒක තියෙනවා. ඒක මේකට ඉඳගෙන සුදු වෙනකන් අට සිල් ගන්න භාවනා කරන්න ඕනේ. ඔය හිස්තන හැම තැනකදීම තියෙනවා. ලොකු සාංශ කියනවා අම්මා මැරිලා අඬන මිනිස්සගේ හිතේ ඒකාග්‍රතාවය තියෙනවා. ඒ මනස ඒක දකින්නේ එයා දකින්නේ අම්ම මරිච්චම අඬන්න ඕන කියන එක විතරයි. ඒකාග්‍රතාවය නැති හිතක් නැහැ. හැම චිත්තක්ෂණෙම තියෙනවා. ඉතින් දන්නවනේ මේ අම්ම වෙලා හිටියනකොට උඹට ඒකාග්‍රතාවය බලන්න ඕන බලතැයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගෙදර කට්ටිය බයිනවා. අම්ම මැරෙත් මේක භාවනා කරනවා. නමුත් ඒකාග්‍රතාවේ භාවනා කරලා ගන්න එකක් නෙවෙයි. ඒක සම්පචිත්ත සාධාරණයි. හැමතැනම තියෙන එක. ඉතින් මේ අවුල් ලස්සෙත් ඒක බලන් ඉගෙන ගන්න එක තමයි භාවනාවෙන් කරන්නේ. අපිට මේ කවුරු මොන තරම් ඉසాత වෙන ඇඬුවත් ඒ අඬන මිනිස්සයා තුලත් බලන මා තුලත් ඒකාග්‍රතාවයේ ඒකෝදි භාවයේ ශක්තිය තියෙනවා. ඉතින් ගන්න නැතුව අපි යාගයන් දිල්ල බාර ගන්නව නැති උඹට කොන්න ඉල්ලන කාපයි. ඒක ප්‍රශ්නයක් නැහැ. කැමති නම් ඉල්ලන කාපට බලන්න. එනිසාද හැකියාව අපේ පොටෙන්ෂල් එකේ නැත්නම් අපේ මොකද්ද කියන්නේ මේ ප්‍රභවය නැත්තම් ප්‍රබව ශක්තිය අවබෝධ කෙරුවට පස්සේ ඒක චාලක ශක්තියක් බවට පත් උනත් නැතත් විභව ශක්තිය විභව ශක්තිය දන්නවනම් චාලක ශක්තියක් බවට පත් උනත් නැතත් විභවය අපිට ප්‍රභාවයක් වෙනවා එතකොට මිනිස්සයා ගැන කවුද කියලා තේරෙනවා එيشා මෙතන යන කෙනාට නොගිය කෙනාට වැඩිය අපි මේ කොච්චර කරදර වලට කැමතිද කියන එක තියෙනවා අපිට ඕනේ මොකක් හරි කාටද කන පිටින් ගගහ මේක නිසා අරක නිසා කියලා චක්චුරුකකයි ඉන්න මිස ඒක නැති තත්ත්වයට යන්න පුළුවන් තියෙන පාර නීරසයි කියලා වැත්තකට දාලා තියෙනවා. කරදර ටික හරිම රසයි. මුරුක්කු අපි උන්ට හැපෙනවා. ක්‍රිස්පි. ඉතින් කරදර කකා ඉන්නවා. ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. වෙන මොනවා කියන්නේ? මොකද කියන්නේ දැන් ප්‍රශ්න තියෙනවද? අර සමිනාත් ඒ ඒ ප්‍රශ්නේ උදම දැන් අපි කියමුක ඒක ශුන්‍යතාවය හරි කැන්වස් එක හරි නිල්ලහස හරි ඒක ඔක්කොම දැන් සමිහසි කියන්නේ ඒක නිවන නෙමෙයි කියලා. ඒ නෙමෙයි ඒකම භාවිතා බහුලී කතා කර ළමනේ නිවන හම්බෙන්නේ සමිහ. බහුලී කතා භාවිතා බහුලී කතා ඒක කීතනින්ම තමයි යන්න වෙන්නේ නේ නිවනට. නෑ ඒක නැතුව යන්න බෑ. නමුත් ඒකට ආශකේරුවත් යන්නත් බෑ. ආශ නොකරුණා දැන් අපි අම්සම් බාරනම් අපි යන්නේ උතනනේ. කොහොම කළා? නෑ එහෙමම වෙන්නේ නෑ. එහෙම වක්කො. යක් ඔතන තියක් කියමුකෝ. මේක නම නෙමෙයි. ඔව්. ඒක කැමති විචාරකලි මොකක් හරි ඒකට අර්ථ නැති වුණා අර්ථ නොවි හරි ඉතින් නිවන් දකින්න එකත් ඕක ඇතුලින්ම තමයි යන්න පුළුවන්. ඔය ඒක නැතුව ওই පැත්ත දැනසෝ ආස්තිකේ විතරක් දැන නිවන් දකින්න බෑ නාස්තිකේ දැනගන්න ඕනේ. අපිට ලෝකේ නාස්තිකේ කම ආසනාවන්ත දෙයක් කියලා පෙන්නලා දීලා තියෙනවා. අභාග්‍ය සම්බන්ධ දෙයක්. ආව මංගල්‍යයක් කියලා. ඉතින් අපි නාස්තිකේ දකින්න කැමති නැහැ. ආස්ති කියන්නේ මේ දෙල්ලන් ඔක්කොම තියෙන ආර්ථිකය, දේශපාලන සමාජයයි. දර්ශනජින් අපි උතුජානන්ති කියනවා ඔබ ආස්තික නාස්තික මොකක්වත් තෝරන්න තියෙන එක ගෙවෙනකම් ඵලයක්. මිනිස්සු කියනකො මොස්පෙන්තුයි කියලා, කම්මැලි කියලා, නීරසයි කියලා. ඕකේ තමයි නිවන තියෙන්නේ. ඒකට ගියාට පස්සේ ඒක එච්චර මොස්පේන්තු උනත් කාලකන්ණි උනත් මේක නිවන් මාර්ගය නිසා ඒකට ප්‍රේමයක් හටගන්නවා. ඒකවත් තියාගන්න එපා. ඒක තියාගත්තොත් ඒත් ගමනට බාධායි. කෙනෙක් නැතුණත් ඒකත් එක්ක ඉන්න වෙනවනේ ස්වාමීනි. ඒක නැතුව යන්න බෑ. ඒක නැතුව ආස්තිකේ තේරුම් ගන්න බෑ නාස්තිකයට සාපේක්ෂ නැතුව. අපි මුළු මුළු සාහිත්‍යවාද තේරම මේ ලෝක විශේෂයෙන්ම ආස්තිකත්වයේ තුල ගන්න පිනමක් විතරයි. නාස්තිකත්වයට වෛර කිරීමක් විතර තියෙනවා. ඒ නිසා බුදුරජාණන්ට උච්චේතවාදය කියලා බයිනවා. නාස්තිකවාදීයි කියලා බයිනවා. අරසරසයි කියලා බයිනවා. බුදුන් කියන්නේ තිඹල මොනවා වෙන්නා මේ සංසාරේ තියෙන හරියක් දුක් නම් ඒක නැති එක නාස්තිකත්වයක් නෙවෙයි ඒක තමයි යන්නේ. ඒක තේරුම් ගත්ත කෙනාට එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න විදිය දෘෂ්ටියක් ඇති වෙච්ච කෙනාට බලනවා අපි මොනවද හම්බ කරන්නේ කියලා. හම්බ ගන්න තාක් දුක්. එහෙම නැත්නම් කිතකි චේතනා තියෙන තාක් දුක්. මේ විලා චේතනිකව ඉන්නවා. දැන් දෙයියුන මං කරනවා කියනවා වගේ ඉතින් කට්ටියට හරි අප්සෙට් දැන් චේතනා කරලා නේ චේතනා පරිසුද්ධ වේ නම් පෙන්සටම් පරිදින්නේ නැහැ කියලා කට්ටිය පෙන්සටම් කරන්නේ චේතනා හරහානේ. ඉතින් බුදුහාමුදුරු කියනවා සබ්බේ සංඛාර දුක්ඛ කියලා. සියලු චේතනාවලම දුක් විඳිනයි කියලා. දැන් ඊට පස්සේ කාලවරෙන් කැන්දාවටත් ඇවිල්ලා උන් අහගත්තදී ඊතර හිටියනම් තව කමන්නේ නැහැ. අපි යන්නේ ඊගා ප්‍රශ්නේ. ගල්සේ ස්වාමීන් වහන්සේ මුල කර්මස්ථානයේ ආනාපාන සතිය. තම සම්මතර පරයන් පරයන් කෙරේ හිඳගත්තේ. මුලින් ඒ කායක සිතේ කරගෙන සිටියේ. එවිට ටික වේලාවකින් ආශ්වාසයක ප්‍රශ්වාසයේ උඩුකොලේ අග පිළිමදින්මින් යනු දැනේ. ආශ්වාස ප්‍රශ්වාස වල වෙනස හොඳින් වැටහි. ටික වේලාවකින් ආශ්වාස සහ ප්‍රශ්වාස සියුම් ලෙස වැටහි. සිත ඊන තත්වයකට වැටේ. නැවත අවදි වූ වාසනයක්. පසුව ආශ්වාස ප්‍රශ්වාසයට හොඳින් අවධානය යොමු කර හැක. මෙසේ කීප වරක්ම ලීන තත්ත්වයට ගොස් නැවත ආශ්වාස ප්‍රශ්වාස වැටහි නැවත ලීන තත්ත්වයටම යයි. ටික වේලාවකින් මෙසේ පැවති එක විටම ආශ්වාස ප්‍රශ්වාස නොදැනේ. නොදැනී ගොස් චිත්ත කායක පිහිටයි. සතිය හොඳින් පවතී. මුළු කයම දැනේ. වරික අවකාශයේ වැනි තැනකටද යනි වර්ෂ ආලෝකමත්වද පවති. නැවත මුළු කයම දැනේ. එහෙත් ආශ්වාස ප්‍රශ්වාසයේ සිත ගෙනීම අපහසුයි. මෙසේ ටික වේලාවක් පැවති මුළු කයෙම වේදනා දැනේ. ඉරියව් මාරු කිරීමට සිටුණා ටික වේලාවක් වේදනා දෙස බලාගෙන සිටිමි. මුළු කයම වේදනා ගොඩක් ලෙස දැනේ. එම එම තැනක වේදනා ඇතිවන වේදනාවේ ස්වභාවය දැනීමට සතිය යොමු කර බැලුවද ඉතා අපහසුය. ද්වේෂයේ හටගනී. ආශ්වාස ප්‍රශ්වාසයෙන් සතිය යොමු කිරීමට අපහසුය. මෙවැනි අවස්ථාවලදී කුමක් කළ යුතුද? ඔබ වහන්සේ තේරුම් ගන්නයි. එතකොට අර ඒක විද්‍යයකටයි හාරිපුත්තු සාන්තික සඳහන් කරන්නේ. ඒක තේරුම් ගන්න කියනවා මේ ජීවිතය කියන පෙළන ගතිය සහ තවන ගතිය. ඒ වෙලාවට පේනවා අපි පිටි පිටි පිටි පිටි ගහලා ලුණු වතුරට දැම්මා වගේ. ආය මොකොත් නෑ එකම අන්තුවක්වත් නෑ වේදනාවක් නැති. ඔක්කොම නිකන් මේ හැත්තෙලනොයි කියලා කියන්නේ. ඇනලා ඇනලා ඇනලා ඇනලා ඇනලා ලුණු වතුර එක දැම්මා වගේ පේනවා පෙළෙන ගතිය. සාතව නෑ හැබැයි මැරෙන්නේ නෑ. මොනවා කරොත් මැරෙන්නේ ඉතින් ආයෙසර කියනකොට මේ එකම අන්තුවක්වත් තේරෙන්නේ නැතු ආයෙ වොන් යනවා වෙලාවකට තන්නේ කර විවේක තැනකට ඉතින් අර වෙලාවෙත් කියනවා දුක්ඛ සත්‍ය ලක්ෂණ හතරක් පෙන්වනවා සාරිපුත්‍ර සාංශේ පීල නට්ටෝ, ਸੰతాප නට්ටෝ, විපරිණාම නට්ටෝ, ශංක නට්ටෝ කියන එක පෙළන ගතිය කිව්වහම මේ වෙලාවට කුල්ලට දාලා හාල් ටිකක් පොළනවා වගේ මේක හැම අංශුවක්ම ලුණු දෙයි ගන්නවා වගේ. හැම එකම රෙදෙනවා පිළීම දැනෙනවා. තවන ගතිය. ඒවල තේින්න පටන් ගන්න මුළු සතියේ යම්තාක්ද ඒ ප්‍රදේශي පුරාම දවස ගන්න බැරි තරම් නිකන් මේ මැරිලා කුණු පණුවක් ගාලා වගේ. ඉතින් ඒ වෙලාවේ ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා මේක මේ දුක තමයි ඇති කොන ඉසුඹලන්න චිත්තක්ෂණයක්වත් නොතබ මේ පෙළෙන ගතිය තවන ගතිය තියෙන තියෙනකොට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේකාව ජීවිතයක් ඉල්ලනවා කියන්නේ ඕක තමයි ඉල්ලන්නේ. බ්‍රහ්ම ලෝකේ ගියත් ඔච්චරයි. දිවි ලෝකේ ගියත් ඔච්චරයි. මනුෂ්‍ය ලෝකේ ගියත් ඔච්චරයි. තිරසං ආත්ම තප මනුස්ස යක්ෂ ආත්ම ගැන අහන්න දෙයක් නැහැ. ඉතින් මේකද ඕනේ කරන්නේ. ඊට පස්සේ මම මොකක්වත්ම නැති විවේක දඟලත් යනවා. ආහන්න ওই දෙකේ යනකොට මේ Tamanne පුළුවන්කමක් තියෙනවා මේ දෙකේදීම මම කියන්නේ මේක පුළුවන් තරම් කාගෙන පුළුවන් තරම් ඉන්න කියලා. නමුත් එක චිත්තක්ෂණයක් වැඩිපුර ඉඳලා බලන්න කියලා. ඒ වගේ අර පෙළෙන gati එනකොට, තවන gati එනකොට එක චිත්තක්ෂණයක් තමයි බින්දට වෙදී අහෝ ක්ෂණේම ඉක්මවා නොයාවා. සලුවකසාලා නැගිටලා ඉන්න නැතුව මේක පොඩ්ඩක් හිතලා බලන්න මේ කවුරුත් කරපු එකක්ද මේක? එහෙනම් මං ගත් එකක්ද? උදාහරණ කෙනා කවුරුත් කෙරුවයි කියලා කිව්වොත් වැරදි. මොකද එහෙම පේන්නේ නැහැ අවුරුදු ගණන් භාවනා කරන්න. මම ගත්තා ඉුවත් ඇති මේ වගේ කුණු කන්දලයක් මම ගන්නේද? ඉතින් සයන් කතම් පරං කතම්. දෙකටම අහු වෙන්නේ නැහැ මේක. හැබැයි මේක පරම සත්‍යයක්. ඒ වෙලාවේ ඉස්තුඹලන්න බැරි තරම් වද දෙනවා. ආන්නේක චිත්තක්ෂණයක් හිටියනම් තේරෙන්න පටන් අරගනි මේ දුක අවබෝධ වෙන්නේ නැත්තේ ඉරියව් මාරු කරන්නේ නිසයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දුක්ඛ සත්‍ය අවබෝධ ඒ වෙලාවේ හිතෙනවා මේක ගසා දාලා මේ පොළවේ ගිලෙන්නේ එක්කෝ. නැත්නම් පැනලා යන්න හිතෙනවා. මොකද මේ හොඳටම දුකේ මේ ප්‍රകൃතිය එනකොට අපි කොච්චරක් ඒකට අකමැති වෙනවද කියලා. ඒ නිසා සත්‍ය නැතිකම නෙවෙයි තියෙන සත්‍යයට අකමැතිකම තියෙන්නේ. ඒ නිසා ඉලතපම් බපුව කියලා පොඩ්ඩක් ඉඳගෙන දිගටම නම් ඉන්න යන්න එපා කරන්න බෑ. පොඩ්ඩක් ඉඳ එක චිත්තක්ෂණයක් ඉන්න. එතකොට වැඩෙන ඉවසීමේ ශක්තිය, උපේක්ෂාව සහ දැරීමේ ශක්තිය මේ ලෝකේ තියෙන මොනම ශිල්පයකින් ලැබෙන්නේ නැහැ. ඒක ඒක අනිවාර්යයෙන්ම තමයි සමාදම් වෙන්න කියලා කියන්නේ. එළඹ වාසය කරන්නයි කියලා කියන්නේ. ඊට පස්සේ කාට හරි කිව්වොත් දීර්ඝායස වේවා කියලා ඕක තමයි දෙන්නේ. ලොක්කෙක් ගහවට ගිහිල්ලා නිකමට හරි කියන්න ගොඩක් අනිය වන්තේ දිග අනිය නම මේ. දැන් මම මේන්ටලා හිතුවා ඔබ වන්තේ ගුණරත්න කතා කරා. උඟාක් කියලා මම සතිපාසල ගැන කියන්න මම කියවනේ සංස ආශිර්වාද කරන්න මම මේ නමට හොඳටම ආශිර්වාද කරනවා හයිය තියෙනකම් මේක කරන්න මේ නමට බැදිද මට අවුරුදු 10ක් අඩු කරලා දෙන්න. ඊට පස්සේ මං කව සාංශ මං ලංකාවේ මේ සත්‍ය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් මේ සම්මතන පවත්තන්න හදනවා ස්වාමීන් වහන්සේකට වැඩියොත් වැඩි කරලා දෙන්නම් කව තව 10ක්. නමට ඇහුන්නේ නැහැ මං කියව පස්සේ මං කියව අඩු කරලා දෙන්න කියලා. මං කව සාංශ පින් කෙරුවා නම් ඒ ගහන්න හම්බ වෙනවා. පව් කරනවා ඒ ගහන්න හම්බ වෙනවා. බන්ත කරගත්තේ ඒක වාසි කියවන්නේ මේ. ඒකනේ වෙලා තියෙන්නේ කාට කිව්වත් මේකට උත්තරේ නැහැ. දැන් 90යි හැම චිත්තක්ෂණෙම ඒ වගේ. මම චිත්තක්ෂණයම ලුණු දෙයි දාලා ගෑරුප්පෙන් ඇනෑනේ ඉන්නවා වගේ. හැත්තෙලනවා කියන එක අහලා බලන්න දන්නවද හැත්තෙලනවා කියන එක. ඒ අම්මදිලා වෙන මගුලක්වත් දාන්න. හැත්තෙලනවා කියන්නේ පොලොස් ගෙඩි අරගෙන කපලා කපලා කපලා කපලා කපලා කපලා තමයි පොලොස් සම්බුල් වලට ගන්න. ඒක හොඳ ලුණු මිරිසලා කියන්නේ ඒකට කියන්නේ හැත කියලා. කියන්නේ කැත්තට. හැත්තෙලනවා කියන්නේ කැත්තෙන් කපන. ඒ වගේ තමයි මේ වෙලාවට ඇඟ. දෙතිස්සද දෙනවා වගේ. හොඳට තේරෙනවා සෛලයක් සෛලයක් පාසයි. ඒලා එක චිත්තක්ෂණයක් ඉන්න අපේ දරුවෝ ටිකට පුරුදු කරන්න ඒක පුළුවන් නම් ලොකුම දෑවැද්ද විදිහට ඔන්න පුතේ ජීවිතය කියන්නේ මේකයි කියලා. අපි කරන්නේ වේදනානාශක ගන්න. ඒකල කියනවා භාවනා කරනකොට තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නේ. ඒකල දුක එනකොට බැඳ යනවා. නිසා මේකත් එක්ක එක චිත්තක්ෂණය. දවසකට දවසට එක චිත්තක්ෂණේ ගානින්ද එදාට තේරෙයි මොකද්ද භවය කියන්නේ කියලා. ඕක ජීවත් මම හිතන්නේ ඒත් ඉඳලා යයි දන්නේ කට්ටිය භාවනා අතහැරලා. ඒ නිසා අපි ඊගා ප්‍රශ්නයක් වෙලා ගිලදී. කවි ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්නි. පරයන්ක භාවනාවේදී මම ආශ්වාසයේ නාසයේ ඇතුළු වන ආකාරය, ප්‍රශ්වාසයේදී පිටවන ආකාරය නිරීක්ෂණය කරමි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් මාකට දැනුනේ කියුම් ලෙසය. මේ ළඟකදී සිට මට ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් දැනෙන්නේ උෂ්ම උදරයේ සිට පපුව ප්‍රදේශයට ගමන් කිරීම කිරීම ප්‍රශ්නාර්ථය වශයෙන් පපුව ප්‍රදේශයේ සිට උදර ප්‍රදේශයට පහළට යෑමක් කිය. මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයේ නාස්පුඩු වලින් ඇතුල් වීම හා පිටවීම වෙනස් වී දැන් වෙනස් ආකාරයකට දැනෙන්නේ මන්දයි පහදා දෙනමින් ඉල්ලමි. මේ ව්‍යාකාරයෙන්ම මා තෝරාගත යුත්තේ කුමක්දයි නොදැනෙන්නේ. අවවාදයන් අපේක්ෂා කරමි. කරුණාවෙන් පහදා දෙන විට ඉල්ලමි. ඔබ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. ඕනම මොනම සංවිත් සංසිද්ධිය බැලුවත් සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කියලා මේ සංසිද්ධියට ආවේනික සටහන් තියෙනවා ආවේනික ආකාර තියෙනවා ආවේනික ස්වභාව ලක්ෂණ තියෙනවා මේ වගේ වෙනස් වීම තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඇයි වෙනස් වෙන්නේ කියලා අහනවා නම් ඒ කියන්නේ භාවනාවට කිසිම මානසිකත්වයක් නැහැ. මේ සටහන් වල වෙනස් වීමක් සහ ආකාර වල වෙනස් වීමක් පේන්න පේන්න අපි අනිත්‍යතාවය අවබෝධ කරගන්න හදාගන්න. ඉතින් වෙනස් වෙන එක ප්‍රශ්නයක් කරගත්තොත් එහෙමනම් ඉතින් ඒ කියන්නේ කිසිසේත්ම භාවනා ප්‍රතිපලයකට සූදානම් මනසක් සමවදින මනසක් නැහැ. ඒ නිසා මේක තේරුම් ගන්න මේ ආකාර වෙනස් වීම. තව තව වෙනස් වීම වෙන හරියක් එන්න අරින්න. එතකොට භාවනා ඉස්සරහට යයි. වෙන වෙන වෙනස් වීම වලට මූණ කඩාපනින්න එපා. අනිත්‍යතාවය වෙනස් වීම ඇති වෙන නැති වෙන බව විපරිණාමය මේකටයි සූදානම් වෙන නිසා ආකාර පඤ්ඤත්‍යක් මේ කතා කරන්නේ මේක තව තවත් වෙනස් වෙන තරමට භවනව ඉක්මන් වෙනවා කියලා හිත හදාගන්න. සමහරවිට ප්‍රශ්න දෙකක් තියෙනවා කියන දෙකම භාවනාවට අදාළ නැතුණත් ධර්ම කාරණා. කියන්නේ බණ බණට සම්බන්ධවද? බණටත් සම්බන්ධව නැහැ. එකක් සම්බන්ධයි අනිත් එක අපි කොහොමද ඒක හෙටට දාමු. දැන් මොකද පැය දෙකකට කිට් වෙලා තියෙන්නේ. දෙකම හෙටට දාන්නද? හෙටට දානවා දෙකම. හොඳයි. හෙටට අදාළ අපේ භාවනා සම්බන්ධ ප්‍රශ්න වෙච්චාම ඕක ගන්නවා ඉස්සරහට. හොඳයි. දැන් එම්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල නිමාව සටහන් කරන අපි විනාඩි 20ක විතර වැඩිපුර කාලයක් අරගෙන තියෙනවා. යනවා අපිට විනාඩි 40ක පමණ කාලයක් තියෙනවා සක්මන් කරන්නේ. ඒ අතරමැදදී පාණේ සඳහා කියලා ගන්න වෙනවා. ඊට පස්සේ අපි හතරට ඥාති සාමික භාවනාවට එකතු වෙනවා. මේ ප්‍රකාශයත් එක්කම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාසටහන් කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.